තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි ඒ සුපුරුදු සදහම් හමුවට අප මේ එක්වී සිටින්නේ. අන්තර්ජාලය ඔස්සේ අපි Skype මාධ්‍යයෙන් මේ දහම් හමුව පවත්වන්නේ සහ දහම් හමුවට අපි සියලු දෙනා එකතු වී සිටින්නේ. අද විවාහාර වර්ෂයෙන් 2020 වර්ෂයේ ජූනි මාසේ පොසොන් මාසේ 19 වැනි සිකුරාදා දවස වෙනද වගේම අපේ පූජනීය ස්වාමීන් වහන්සේලා, නීනින් වහන්සේලා සහ නිකුත් කල්යාණ මිත්‍ර ගිහි යෝගී පිරිසත් මේ සදහම් හමුවට සම්බන්ධ වී සිටිනවා.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 ඉතින් අපි ධර්ම සාකච්ඡා මාලාවක් කරගෙන ඇවිල්ලා තිබෙනවා. ඒ සාකච්ඡාවල අවසානයේ මේ ප්‍රතිපදාව තවදුරටත් වඩන ආකාරයේ පහසු මඟ, කෙටි මඟ, ඒකායනෝ මග්ගෝ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ මඟ එලිපෙහෙලි කරගන්නටයි මේ උත්සාහ කරන්නේ. ඉතින් ඒ මාර්ගය තමයි මේ මහා සතිපට්ඨාන දේශනාවේ ඇතුළත් වෙලා තියෙන සතරාකාරයක සිහිනුවන වීර්ය පැවැත්වීම නැත්නම් අංශ හතරක සිහිනුවන වීර්ය පැවැත්වීම කාය වේදනා චිත්ත ධම්ම කියලා මේ සමස්තය බුදු පියාණන් වහන්සේ කොටස් හතරකින් ඉදිරිපත් කරලා තියෙනවා සිහිනුවන පැවැත්වීමට පුරුදු පුහුණු යේතු හේම ඒකායනෝ මග්ගෝ විසුද්ධියා සත්තානං විසුද්ධියා කියලා සූත්‍රය ආරම්භයේදීම සූත්‍රය පටන් ගැනීම නැත්නම් දේශනාව පටන් ගැනීමෙදිම බුදු පියාණන් වහන්සේ මාර්ගයේ නැත්නම් මේ ඒකායන මාර්ගයේ තියෙන විශේෂත්වයේ වැදගත්කම පෙන්නලා තියෙනවා. මෙය පහසු මගක්, කෙටි මගක් හැටියට දක්වලා තියෙනවා. මං හිතන්නේ අපිට පේන විදිහට මහා සතිපට්ඨාන දේශනාවේ යම් කෙනෙකුට නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන්න අවශ්‍ය කරන හැම දෙයක්ම ඇතුළත් කියලා අපිට පේනවා. ඉතින් මාර්ග සත්‍යයට එනකොට චතුරාර්ය සත්‍ය ධර්මයත් ඇතුළත්ව තිබෙනවා. ඉතින් චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇතුළත් නම් සියල්ල ඇතුළත් කියලා අපි සලකන්නේ. නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්න. ඒ අනුව අපි මේ මහා සතිපට්ඨාන දේශනාව මූලික ගුරු උපදේශයේ හැටියට තියාගෙන මේ සාකච්ඡා මාලාව පවත්වාගෙන යන්නේ. එතකොට අපි මෙහි මුල් කොටස හෙවත් සති සම්පජඤ්ඤ සිහිනුවන දියුණු කර ගැනීමට අදාළ වන්නා වූ මූලික කමඨහන් තුන සාකච්ඡා කළා. කායානුපස්සනාවටමයි ඒ ඇතුළත් කරලා තියෙන්නේ. මොකද කය මූලික කරගෙන තමයි මේ සතියේ පැද්දවීමත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. විශේෂයෙන් රූප ධර්ම. මේ රූප ධර්ම පිළිබඳ සාකච්ඡාව බොහොම වැදගත්. මොකද රූප ධර්ම අපේ පසින්දුරන්ට සහ මනසට පහසුවෙන් ගෝචර වෙන. ඒ කියන්නේ පේනවා, ඇහෙනවා, දැනෙනවා, වැටහෙනවා නාම ධර්ම වලට වඩා පහසුවෙන් රූප ධර්ම. ඒ නිසා බුදුරජාන් වහන්සේ හැම විටම මේ රූප ධර්ම ඉදිරියට ගන්නවා. පහසුයි රූප ධර්ම ඇසුරින් යමක් පැහැදිලි කරනකොට කියනකොට තේරුම් ගන්න පහසුයි. ඒ නිසා කායානුපස්සනාව මුලට ගත්තා. කායානුපස්සනාවේ අන්තර්ගත වෙන්නේ ඉතින් රූප ධර්ම, රූප කාය. රූප ධර්ම වලින් තමයි අපේ ශරීරය සකස් වෙලා තියෙන්නේ. මෙතෙන්දී ප්‍රධාන වශයෙන් අපේ ශරීරය තමයි කමඨහන කරලා තියෙන්නේ. එතකොට අර මූලික ගුණාංග දෙක ගත්තොත් සතෝ සම්පජානෝ සතිමා සම්පජානෝ සති සම්පජඤ්ඤ කියන මේ මූලික ගුණාංග දෙක නැත්නම් සම්මා සති කියලත් අපි ඒක කියනවා ඒ ඒ වර්ධනය කරන්නට මූලික වශයෙන්ම කය මේ ශරීරය තමයි <clears throat> මේ මූලික කමඨහන බවට පත් කරගෙන තියෙන්නේ <clears throat> ඉතින් ඒක පහසු ක්‍රමයක්. සාමාන්‍යයෙන් මේ කුඩා ළමයෙකුට වුණත් මේක හුරු කරන්න පුළුවන්. ඔය ලොකු ලොකු සංකල්පනා ලොකු ලොකු දේවල් ඉගෙන ගත්තේ නැති කුඩා දරුවන්ට මේ සතිය උගන්වන්න හරි පහසු. ඒගොල්ලොන්ට මොකද දැනෙන දෙයක්. හොඳට දැනෙන දෙයක්, ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්. රූප ධර්මවල ස්වභාවය ඒකයි. පොඩි දරුවෙකුට උනත් මේ ගෝචර වෙනවා, තේරෙනවා. ඉතින් ওই පොඩි ළමයින්ට සතිය උගන්වන්න හරි ලේසි. ඉතින් ඒගොල්ලන්ට දැනෙන දෙයක් මේක. හුස්ම දැනෙන දෙයක්. ඉරියව්ව කියන එක ඒගොල්ලන්ට තේරෙනවා. එදිනෙදා මේ ද්‍රව්‍යයක් භාණ්ඩයක් වස්තුවක් පරිහරණය කිරීම කියනකුණත් මේ පොඩි ළමයින්ට උගන්වන්න. හරි ලේසි. සතිය උගන්වන්න පුළුවන් පොඩි ළමයි. ඒකයි බුදුරජාන් වහන්සේ රූප ධර්මය කියන එක ඉදිරියට ගත්තේ. ඉතින් සමහර රූප ධර්මය ගැන ඉතර තැකීමක් නැහැ. නමුත් රූප ධර්මය කියන්නේ හිතින්ම අවාගත් එකක් කියලා සමහර අය කියනවා. අපිට ඇහිලා තියෙනවා. ඉතින් හිතින්ම අවාගත් එකක් නම් මේක ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ අපි මේ කන්න බොන්න දෙන්නේ නඩත්තු කරන්නේ බේත් දෙන්නේ නිදි කරවන්නේ ආහාර වන්නේ ව්‍යායාම කරන්නේ රූප ධර්ම කට්ටකේට තමයි ඕක තියෙන එකක් ඇත්ත එකක් සත්‍ය එකක් ගුරු එකක් නෙවෙයි රූප ධර්ම කියලා දෙයක් නැත්නම් රූප කාය කියලා එකක් නැත්නම් කායානුපස්සනාවක් දේශනා කරන්න බැහැ කායානුපස්සනාව දේශනා කරලා තියෙන්නේ රූප කාය ඇසුරු කරගෙන පංචස්කන්ධ දේශනා කරන්න බෑ රූප ධර්ම නැතුව මුලටම aran තියෙන රූපස්කන්ධය ඒ හැම වෙලාවෙම රූප ධර්ම ඇසුරු කරගෙන තමයි මේ කමඨහන් හුඟක් ඒවා දේශනා කරලා තියෙන්නේ. මොකද පහසුයි. ඉතින් සතිපට්ඨාන දේශනාවෙත් කායානුපස්සනාව මුලට ගත්තා. රූපකාය ඉදිරියෙන් තියලා මේ රූපකායට සතිය පවත්තා. මේ සති ගුණය දියුණු කරගෙන දියුණු කිරීම සඳහා රූපකාය ආධාරකේ කරලා දුන්නා. කමඨහන කරලා දුන්නා. එහෙම කරලා ආනාපාන ඇසුරෙන් සතිය පවත්වන්න. රූපකායයේම එක්තරා දෙයක් නේ ඉරියාපත කියන්නේ. ඒ ඉරියව් ඇසුරෙන් සිහිය පවත්වන්න. ඊළඟට රූපකායම ශරීරයම මෙහෙවල අපි කරන එදිනෙදා වැඩ කටයුතු. දෛනික වැඩ. ඉතින් ඒවයිදී සිහිය පවත්තන් සිහිනුවන පවත්තන් ওই විදියට බුදු පියාණන් ආශ්‍රමී කාරණේ හරි අපූර්වට සරල තැන ඉඳලා සංකීර්ණ තැන දක්වා සිහිනුවන උපද්ද ගන්න පුරුදු කරා. ඉතින් ඒකෙදි අපි තවත් කාරණයක් කිව්වා මේ ආතාපි කියන වචනේ එදිලා තියෙනවා ආතාපි කියන්නේ විරිය, වායාමය, උත්සාහය. ඒ මොකටද අර එක පැත්තකින් සතිය මේ සතිය පවත්වා ගැනීම සඳහා වායාමයේ යොදන්න වෙනවා අපිට. මේ සතිය කියන එක හරියට වෙනස් වෙන දෙයක්. කියන්නේ ඒකාලම්බන වෙන එක ඒක අරමුණක දිගටම රැඳී සිටින එක හරි දුෂ්කරයි. ඉතින් මුලදී මුලදී ලොකු ආතාපි ගුණයක් අපි ළඟ තියෙන්න ඕන වෑයමක් වීරියක් උත්සාහයක් තියෙන්න ඕන එක එක දෙයකට හිත යොමු කරගෙන ඉන්න. ඉතින් ඔය ආනාපානයට වාඩි වුණත් අපි දන්නවනේ මේ හුස්ම දෙක තුනයි සමහර වෙලාවට මතක. ඉතින් වෙනත් අරමුණකට හිත ගිහිල්ලා ඉතින් ආපහු මේ මූල කර්මස්ථානයේට මූලික මුල් කාරණේ මුල් දෙයට හිත ගේන්න අවධානය යොමු කරන්න වෑයමක් දරන්න වෙනවා. මුලදි මුලදි එහෙමයි. මේ ස්පන්දන චපල ගතිය තියෙනවනේ හිතේ. අරමුණෙන් අරමුණට පනින ගතිය. ඉතින් ඒක නිසා ආතාපි ගුණය අවශ්‍යයි. මේ මේ ආතාපිය නැත්තම් මේ වෑයම වායාමයේ විරිය විවිධ අංශවල යෙදෙනවා. මුලින්ම යෙදෙන්නේ අර සතිය පවත්වන්න වීරියක් වීරියක් ඕන. පරයන්කේ ඉන්න වීරියක් ඕන. පරයන්කේ ඉඳගෙන හුස්මට අවධානය යොමු කරගන්න වීරියක් ඕන. ඒකෙම දිගටම රැඳෙන්න වීරියක් ඕන. ඒකට මුලදි මුලදි සතිය යොදන්නේ ඒ සඳහා. ඊට පස්සේ සතිය යොදන දෙවෙනි පියවර තුන්වෙනි පියවරේදී විදර්ශනාවට එහෙම ආපුවාම සතිය යොදන්නේ මේ මේ දේවල් ඇසුරෙන් ඇතිවෙන ක්ලේශය වළක්ව ගන්න. ඊළඟට සමහර වෙලාවට අපි සතිමත් භාවය මේ වීරිය යොදනවා අර ආචාර ධර්මීය අංශයට ආපුවෙන් පස්සේ අපි කියවනේ දැන් දෙවෙනි කමඨහනේදී සති පිළිබඳ දෙවෙනි කමඨහන වෙන්නේ ඔය විරියාපත සතිනේ එතකොට ඉරියව් පවත්වද්දී ඉරියව් පවත්වන ගමන් ඒක නිවැරදිව පවත්වන්න එතනත් එහෙම සතිය මේ වීර්යය යොදන්න වෙනවා සතිමත් වෙන ගමන්ම ඒක නිවැරදි කරගන්න නිසි දැනට ගේන්න එතන සතිය යොදන්න ඉරියාපද සතියේදී සම්පජඤ්ඤ සතියේදී වුණත් ඒ වැඩේ උත්සාහයෙන් කරන්න එක පැත්තකින් වීර්යය දෙනවා ඒ වගේම ඒක නිවැරදිව කරන්නත් වීර්යය ගන්නවා ඒ වගේ මේ වීර්ය කියන එක ආතාපි කියන ගුණය නොඑක් විදිහට යෙදෙනවා ඉතින් අපි ඒවා දැනගෙන සිටීම වැදගත් ඉතින් ඔන්න ඔය විදිහට මේ සිහියත් විමසුම් නුවණත් උත්සාහයක් කියන තුන. pāli භාෂාවෙන් ඒවා යෙදෙන්නේ සතෝ සම්පජානෝ ආතාපි කියන වචන තුනේ. ওই තුන තමයි බොහෝ තැන්වල යෙදෙන්නේ සති ධම්ම විචේ විරිය කියලා යෙදෙන සමහර තැන්වල. පොජ්ජංග ධර්මවලදී යෙදුනේ එහෙමයි. සති ධම්ම විචේ විරිය. සති සම්පජඤ්ඤ විරිය. කොහොම? සති පඤ්ඤා විරිය කොහොමත් එදෙන. ඉතින් ඔය මූලික ගුණාංග තුන වර්ධනය කරගත්තයින් පස්සේ ඒක වර්ධනය කරගත්තේ මේ කය ඇසුරු කරගෙන නැත්නම් රූප ධර්ම ඇසුරු කරගෙන. ඒක වර්ධනය කරගත්තයින් පස්සේ විපස්සනාවට යොමු වෙනවා. විදර්ශනාවට යොමු වෙනවා. එතෙන්දි විශේෂත්වය තමයි අර රූප ධර්ම වල යථා ස්වභාවයම දකින්න තමයි බුදු පියාණන් වහන්සේ අප යොමු කරන්නේ. රූප ධර්ම ඇසුරෙන් සිහිනුවන වඩා ගන්න අපි ඊළඟට මේ රූප ධර්ම වල යථා ස්වභාවයම දකින්න යොමු කරා. ඉතින් කායानुපස්සනාවේදී ශරීරයේම විදර්ශනා කමඨහන් කරලා දෙන්න. ශරීරයේම යථා ස්වභාවය දකින්න උත්සාහ කරමු. ඒ සඳහා යොමු කරමු. ඉතින් මේ විපස්සනා කමඨහන් අපි දැක්ක ඒව හඳුන්වලා තියෙන්නේ මානසිකාර කියන වචනේ. පටිකූල මානසිකාර, ධාතු මානසිකාර, ජීවතික මානසිකාර ආදී වශයෙන්. මානසිකාර කියන්නේ හිතින් ඒ පිළිබඳව හොඳින් විමසා බැලීම, මෙනෙහි කිරීම අවධානය යොමු කිරීම ඔතන ওই චින්තාමය ගතිය තියෙන්නේ මානසිකාරය ටික. ඒ ඒ දෙයට හොඳට සාවධාන වෙලා සතිමත් වෙලා අර කමඨහන කියන විදිහට හිත යොමු කිරීම. ඒ අනුව අපි මානසිකාර කමඨහන් වලින් මානසිකාර භාවනා වලින් පළවෙනි එක පහුගිය සාකච්ඡාවේදී අපි කතා කළා පටිකූල මානසිකාර කියන දේ පටිකූල කියන්නේ රූප ධර්මවල අපිට මුණ ගැහෙන ප්‍රතිවිරුද්ධ ස්වභාවය පටිකූල ප්‍රතිවිරුද්ධ ස්වභාවය ඒවා ඒවා ඔය වචන පිළිබඳ වැරදි ආකාරයේ අර්ථකථන පවා අපි තේරුම් ගත්ත පටිකූල කියන වචනේ සිංහලට පිළිකුල් කියලා ඒ පිළිකුල් බව කිව්වම අර ජුගුප්සා ජනක ගතිය මානසින් ප්‍රතික්ෂේප කරන ගතිය වගේ මේ අරුචියක් අකමැත්තක් පෙන්වන ගතිය වගේ එහෙම පිළිකුල් කියන වචනෙට අර විවාහාරාර්ථේ සමහරු කිට්ටු කරගෙන තියෙනවා නමුත් මේකේ ධර්මාර්ථයේ ඊට වැඩිය ගැඹුරු බව අපි තේරුම් ගත්තා. රූප ධර්මවල අනුකූල සහ පටිකූල මේ වචන දෙක. කැමැති වෙන ස්වභාවය සහ අකමැති වෙන ස්වභාවය කියලා දෙකක් මතුවලා එන. කේසා ලෝමා නකා දන්තා තචෝ ආදී බාහිරට පෙනෙන ශරීරාංග මන්සං නහරු වට්ටි අට්ටි මිංජාවක්කං හදයන් යකන කිලෝමකම් පියකම්ප ආදී වශයෙන් ඇතුළත පවතින දේවල් හදයන් යකනං කිලෝමකම් පියකම්පප්පාසං ආදී වශයෙන් ඇතුළත පවතින ඉන්ද්‍රිය ම්ම් කරේ සම්පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ ආදී වශයෙන් ශරීරයෙන් බැහැර වෙන දේවල් ආදී උදාහරණ ටිකක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. ඉතින් උදාහරණ ටික එකතු වුණාම 32ක් විතර තියෙනවා. ඔය උදාහරණ. ඉතින් ඔය දේවල් පිළිබඳව අපේ තියෙනවා මේ සුචි නැත්තම් අනුකූල මානසිකත්වයක්. ඒ කියන්නේ අපි අපි ඕනම සත්වයක් කැමති මේ කේසා කෙස් මෙහිම තියාගන්න, ලෝමා මෙහිම තියාගන්න. ඉතින් මම හිතන්නේ මේ ඒක ස්වභාවය කියලා මම දකි. මේක ස්වභාවය. තමන්ගේ රූපකාය නැත්නම් ශරීරය යම් යම් ආකාරවලින් පවත්වා ගන්න කැමති. ඒක තමයි ওই අනුකූල මානසිකත්වය කියලා කියන්නේ. ඒ සතාසි උපාව වුණත් අපි දකිනවා මේ විදිහට. අපි දකින මේ සතුන් නිතරම ඇඟලෙව කනවා. සමහර වෙලාවට පිරිසිදු කරන ගතියක් ඒගොල්ලන්ගේ තියෙනවා. ඉතියා ඒගොල්ලෝ කැමති ඒ ශරීරය එහෙම තියාගන්න. ඒ විදිහට. ලගිනකොට වුණත් යම් කිසි ආකාරයක පහසු විදිහට තමයි ශරීරය තියාගන්නේ. ඒ කැමැත්ත. මනාප ඒක ඒක ස්වභාවික දෙයක්. ඉතින් මිනිස්සු ඊටත් වැඩිය සංකීර්ණ විදිහට මේ ශරීරය තියාගන්න මනාප දක්වන බව අපි කිව්ව කතා කළා. ඒක සමහර වෙලාවට ඇත්ත වමනාවටත් වැඩිය පෞද්ගලික වමනාවට අනුව කය පවත්වා ගැනීම. මගේ ශරීරයේ මෙසේ මෙසේ විය යුතුයි මෙසේ මෙසේ වෙනවා නම් හොඳයි මෙසේ මෙසේ නොවෙනවා නම් හොඳයි කියලා පෞද්ගලික වමනා අනුව ඇති කරගන්නෝ අනුකූල මානසිකත්වය ඊට පස්සේ අමතරව අපි කතා කරා ඊට අමතරව සමාජ අවශ්‍යතාව අනිකාගේ වමනාවටත් මෙසේ මෙසේ විය යුතුයි මෙසේ මෙසේ දෙනවා නම් හොඳයි කියලා නැත්නම් සමාජ අවශ්‍යතාවයටත් එසේ කරගන්නවා. ඉතින් ඔය අනුකූල මානසිකත්වය නැත්නම් මගේ ශරීරය මෙසේ මෙසේ විය යුතුයි. මේ ශරීරාංග ශරීර කොටස් ශරීරයේ ස්වභාවය මේ කය මෙහෙම මෙහෙම විය යුතුයි මෙහෙම මෙහෙම නොවිය යුතුයි කියන ඒ ඒ අදහස තමන්ගේ සිතැඟි කියලා අපි ඕකට සිංහලෙන් වචනයක් පාවිච්චි කරා සිතැඟි. තමන් මනාප වෙන ආකාරය, කැමති වෙන ආකාරය, රුචි වෙන ආකාරය. ඉතින් එහෙම ඒක එක්තරා ස්වභාවිකත්වයක් නමුත් මෙතන ගැටලුවක් තියෙන බව බුදුරජාන් වහන්සේ පෙන්වනවා. මොකද අර සිතැඟි වලට ප්‍රතිවිරුද්ධ ස්වභාවය මතුවලා එනවා. මම කැමැති කෙස් කලුවට තියාගන්න උනාට කෙස් වලම සුද කියන එක මතුවේ. මම කැමැති ඇහැ පෙනිපෙනී තියනවට උනාට ඇහෙම මතුවලා එනෝ නොපෙනෙන ගැති. මේ කවුරුවත් කරන වැරැද්දක්වත් හානියක්වත් නෙවෙයි. ඒ රූප ධර්මවල හැටි. ඒකට අපි කියන්නේ ස්වභාව කියලා. ස්වභාව. ස්වභාව. බුදු පියාණන් වහන්සේ ඒකට පාවිච්චි කර තව වචනයක් තමයි තතතා තතත අකුරු තුනයි තියෙන්නේ. තයන්න මාප්‍රාණ තයන්න ඇලපිල්ල කයම කාය. සත්‍යතා ස්වභාවය අපිට සිංහලෙන් කියන්න පුළුවන් ඒක ස්වභාවය. වර එක කළු පාටටත් වර එක සුදු පාටටත් පැවතීම ස්වභාවය. මෙතන තියෙන දෝෂය අපි කළු පාටට මනාප වෙනවා. සුදු පාටට අමනාප වෙනවා. ඒක තමයි ගැටලු. ඒක තමයි දෝෂය. ඉතින් මේ විදර්ශනාවේදී බුදුරජාණන් වහන්සේ අපට පෙන්වන්නේ නිතරම අපේ මේ ඇති වෙන යම් යම් ගැටලු. මේවා හුඟක් මානසිකයි. මානසිකයි මේ අනුකූල පටිකූල දෙක මේ මනසේ ඇති වෙන එක්තරා මානස මනෝභාවයන් දෙකක්. අර රූප ධර්මයේ තියෙන ගති ලක්ෂණ දෙකක් අල්ලගෙන කළු බව අල්ලගෙන මනාප වෙනවා. කෙස්වල සුදු බව අල්ලගෙන අමනාප වෙනවා. ඉතින් ඇත්තටම මේකේ මනාප වෙන්නවත් අමනාප දෙන්න වෙන්නවත් සුචි වශයෙන් හෝ අසුචි වශයෙන් ගන්න දෙයක් නෑ මේක. මේක අන්තිමට ස්වභාවය. ස්වභාවය. ඉතින් එතෙන්ට ආවනම් කෙනෙක් මේ රූප ධර්ම පිළිබඳ ගැටලුව निराකරණය වෙනවා බොහෝ වෙලාවට. මේ ප්‍රශ්නය. අර පටිකූලයේ එක ගැටෙන්නේ. අනුකූලයේ බදාගන්නේ නැහැ. ඔය ගැටෙන බදාගන්න ගතියනේ රාග සහ දෝෂ කියන්නේ. දෝෂ කියන්නේ ගැටෙන ගතිය. රාග කියන්නේ බදාගන්න ගතිය. ඉතින් රාග දේශ දෙක මේ දෙකේ ඇතුළත මේ පෙන්වන්නේ. සියුම් පැත්තක් මේ පෙන්වන්නේ. පටිකූල අනුකූල. ඉතින් මේ මේ කමඨහනේදී බුදුරජාණන් වහන්සේ මේ පියවර ක්‍රමයට අපිට මේක පැහැදිලි කරනවා. ඉතින් මේ මා සමග මේ යෝගී කෙනෙක් ඊයේ මේක ගැන සාකච්ඡා කර වෙලාවේ මට හිතුණා මේක පැහැදිලි කරන්න ඕනේ කියලා. ඊළඟ අපේ කමඨහන්ට යන්න කලින් දැන් සාමාන්‍ය අසුතවා පුතුජන මට්ටමේදී කියන්නේ සාමාන්‍ය මිනිසයන් තුල තියෙන්නේ නිතරම අර එක පැත්තයි. මොකද්ද? අනුකූල මානසිකත්වයේ තියෙන. මගේ ශරීරය මේ ශරීරයේ මේ මේ අංග, කේසාලෝමානක දන්තාදී අංග, එහෙම නැත්නම් ඇතුළත පවතින ඉන්ද්‍රිය, ශරීරයෙන් බැහැර වෙන දේ ආදී අජ්ජත් කොටස්, අජ්ජත්තං වාකාය. තමා වශයෙන් සලගෙන රූප ධර්ම කට්ටලේ. ඊළඟට බහිද්ධාවා කායේ බාහිර හැටියට සැලකෙන රූප ධර්ම. ඒවා පිළිබඳව තියෙන්නේ අනුකූල මානසිකත්වය. මොකක්ද අනුකූල මානසිකත්වය කිව්වේ? මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න බෑ. මෙන්න මේ මේ විදිහට පවතින්න ඕන මේ මේ විදිහට තියෙන්න ඕන ආදී වශයෙන් මොකක් හරි ඒ රූප ධර්ම වල යම්කිසි තමන් කැමති විදිහක් අල්ලගෙන ඒක විතරක් පවතින්න ඕන කියන හැඟීමට එනවා නමුත් රූප ධර්ම වල ස්වභාවය තමයි මේ අනිත්‍ය ලක්ෂණය, විපරිණාම ලක්ෂණය, සමුදය වය ලක්ෂණය, පටිච්ච සමුප්පන්න ලක්ෂණය. මේවා තියෙන අනත්ත් ලක්ෂණය. මේව නිසා අර රූප ධර්මය අනුකූල විදිහට පවත්ව ගන්න බෑ. අනුකූල කියන්නේ අපේ සිතැඟි පරිදි පවත්වන්න බැරුව යන. මොකද රූප ධර්මයේ තුල අර පටිකූලය අපේ සිතැඟි වලට ප්‍රතිවිරුද්ධ ස්වභාවයේ රූප ධර්ම තුලින් මතුවලා එන. ඒක අපේ වැරද්දක්වත් රූප ධර්ම වල වැරද්දක්වත් කාගේවත් වැරද්දක්වත් නෙවෙයි. ඒකට අපි කිව්ව තතතා ස්වභාවය. ඉතින් මතුවලා එනවා. උන්නේ මතුවලා එනකොට අර යමකට කැමති වෙලා තියෙනවද ඒකේ ප්‍රතිවිරුද්ධේ එනකොටම අන්න අකමැත්ත එනවා. අන්න ගැටෙන ගතිය. අන්න දුක. කනගාටුව නොඑක් විදිහ අකුසල ධර්මයන් මතුවේ. මේකත් එක්ක රණ්ඩුවක් පටන් ගැටුමක්. මානසින් තමයි මේ අරුචි අරුචිය අසුචිය ඉස්සෙල්ල මතුවලා එන්නේ. පටිකූලයි ඊට පස්සේ ඒක වචනෙන් ක්‍රියාවෙන් පවා යන්න පටන් ගන්නවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ දෙක පෙන්වන ඉස්සර වෙලා. මේ රූප ධර්ම වල අවස්ථා දෙකක් අල්ලගෙන අපි අවිද්‍යාත්මක සංකල්පනා දෙකක් හදාගන්නවා. මොකද්ද? අනුකූල සහ පටිකූල. සුචි සහ අසුචි. මේ දෙකම අවිද්‍යාත්මක සංකල්පන. එතකොට අර පටිකූලයේ පෙන්වන්නේ අසුචිය පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ පටිකූලයේ ඇති කරගන්න අසුචිය ඇති කරගන්න නෙමෙයි. මේ දෙපැත්ත පෙන්වන්න ඕන නිසා. අපි හදාගෙන තියෙන මේ ද්වයතාව ද්වයතා ඒ ද්වයතානුපස්සනාවක් බුදුදහමේ නිතරම කරන දෙපැත්ත පෙන්න. එක පැත්තක් විතරක් දැක්කම නිකන් අංශ භාග මානසිකත්වයක් තියෙන. දෙපැත්ත පෙන්වන. ඉතින් ওই පටිකූල මානසිකාරයෙන් බුදුරජාණන් වහන්සේ අපිට පළමුවෙන් පෙන්වන්නේ මේ දෙපැත්ත. රූප ධර්මවල අපි කැමති පැත්තකුත් තියෙනවා අකමැති පැත්තකුත් තියෙනවා. ඊට පස්සේ ඔය මේ තවත් ගැඹුරට ගියාම අපිට වැටහෙනවා මේ කැමැති වීමයි අකමැති වීමයි කියන දෙක අපේ මෝඩකම නිසා කරන වැඩක් කියලා. රූප ධර්ම වල තියෙන ಗುಣ දෙකක්, ගති දෙකක්, ස්වභාව දෙකක්. නෑ එහෙම නැත්නම් විපරිණාමයේ අවස්ථා දෙකක් කියලා කියන්න පුළුවන් අපට. දැන් ඔය පළවෙනි උදාහරණ එකේ සාගත්තම දැන් එකක් කතා කරපුවම අපට ඕක තේරෙනවා. අනිත් ඔක්කොම ඇසුරෙන් ඕක තේරුම් ගන්න පුළුවන්. කේසා ගත්තම අපි උපදිනකොට කේස ඇත්තෙත් නෑ වගේ සමහර වෙලාවට ඔළුවේ. ටික කාලයක් යනකොට කෙස් ඇවිල්ලා ඒ මුලින් එන කෙස් කළු පාටක් නැහැ නිකන් තඹ පාට වගේ සමහර වෙලාවට. ඉතින් කාලයක් යනකොට මේකේ විපරිණාමය අපිට පේන ඔන්න කළු පාට වෙලා උපවත් වෙලා දික් වෙනවා. අන්න ඒ අවස්ථාවට අපි මනාප වෙනවා. මේ කේශාවල විපරිණාමයේ එක්තරා තැනක් එක්තරා පියවරක් එක්තරා අවස්ථාවක් එතන වර්ණයක් තියෙන ගන්ධයක් තියෙන රසයක් තියෙන ගුණයක් තියෙන හැඩයක් තියෙන තාලයක් තියෙන රිද්මයක් තියෙන ඒවා තියෙන ඒවා බොරු නෙමෙයි තියෙන ඒවා මේ රූප ධර්ම වල හැටි අන්නෙතෙන්ට මනාප වෙන. මේ අවස්ථාව. ඉතින් නව යවවන වයසට එනකොට තරුණ වයසට එනකොට ඔය මනාප වෙන්න හේතු වෙන ගති ලක්ෂණ රූප ධර්මවල පහළ වෙනවා. ඒක විපරිණාමයේ එක්තරා අවස්ථාවක්. ලදරු වියේ ළමා විය පව කරලා නව යෞවන වයසට එනකොට තරුණ වියට එනකොට ඔය මනාප වෙන්න හේතු වෙන කාරණා මතුවෙලායි. ඉතින් අවිද්‍යාව නිසා අපි ඕකට මනාප වෙනවා. ඕක ස්වභාවයක්ය, ඕක ධර්මතාවයක්ය. ඔය විපරිණාමයේ එක්තරා තැනක් කියන කාරණේ අපිට වැටහෙන්නේ. එච්චර ගැඹුරක් තේරෙන්නේ නැහැ සත්‍යයක්. ඉතින් අරකට මනාප වෙනවා. මනාප වෙලා කියන ඉතින් ඔන්න ඔය කෙස් නම් ඔන්න ඔහොම තියෙන්න ඕන කියලා. කොහොමද? අර නව යෞවන වයසේ තරුණ වයසේ වගේ කේශාලෝමානකා දන්ත ඒ ඒ ඒ අවස්ථාවට නෙවෙයි මනාප වෙලා තියෙන හරියට බැලුවොත් ඒ වුණාට කේශාලෝමානක දන්තා ආදී ඔය රූප ධර්ම රූප කොටස් ඔය නව යෞවන අවස්ථාවේ තරුණ අවස්ථාවෙන් පසු වෙන්නේ නැහැ. ඒක විපරිණාමයේ වීගෙන මැදි වියට මහලු වියට යනකොට අර අර තියෙන ගති ගුණ ලක්ෂණ හැඩරුව තාල රිද්ම රටා ඒවත් විපරිණාමය. ඔන්නේ නෝ මොකද්ද? පටිගෝලේ. පටිගෝලේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයකට ඇත්තට ඒක ස්වභාවයක්. වෙනස් වීමේ තවත් පියව පියවරකදී අපිට හමු වෙන. ඉතින් අර කළු පාටට තියෙන එක දැන් සුදුයි. දිගට තියෙන එක කොටයි, උපේට තියෙන එක ගොරෝසු වෙලා. දැන් අරක පිළිගන්න කැමති නෑ මොකද අර එක්තරා අවස්ථාවක තිබුණු ස්වરૂපයේ විතරක් තිබිය යුතුයි එසේ විය යුතුයි කියන එක ඒ පැත්තට තමයි බර වෙලා හිටියේ. අන්න ඒකේ අනුකූල මානසිකත්වය නිසා අර අනිත් ධර්මතාව වෙනකොට අන්න ඒකට ප්‍රතිකූල වෙනවා ප්‍රතිවිරුද්ධ වෙනවා ගැටෙනවා එපා කියනවා නොපැමිණිය යුතුයි නොවිය යුතුයි ආදී වශයෙන් ගැටෙන්න පටන් ඉතින් අභ්‍යන්තරයෙන් ඉතින් ඔන්න දුක පීඩාව පටන් ගන්නවා ඒ ඔන්නෝය සියුම් ගැටලුව මේ රූප ධර්ම අපි පරිහරණය කරනකොට භාවිත කරනකොට පාවිච්චි කරනකොට රූප කාය විතරක් නෙවෙයි අජ්ජත් අජ්ජත්තං වා කායේ විතරක් නෙවෙයි බහිද්ධා වා කායේ බහිද්ධා කායේ කියන එකට බුදුරජාණන් වහන්සේ ඒ තරම් උදාහරණ ගන්නේ නැහැ මොකද අජ්ජත්තං වා කායේ විදර්ශනා කරපු ගමන්ම බහිද්ධා වා කායේත් වැටහෙනවා නැත්නම් ඔය කමටහන ඇතුලේ ගස්කල් ඒවා මේවා ගැන අනිත්‍යයි ශරීර ගැනත් මොන හරි කියන්න තිබුණානේ උදාහරණ වශයෙන්. නමුත් උදාහරණ හැටියට අරන් තියෙන අජ්ජත් කායේ කොටස් විතරයි. ඒ සාලෝමානකා දත්තා ආදී වශයෙන් අජ්ජත් කායේ උදාහරණ ටික විතරයි අරන් තියෙන්නේ. ඒ ටික ඒ ටිකේ අර ප්‍රතිවිරුද්ධ ස්වභාවය අනුකූල ප්‍රතිකූල දැක්කම බහිද්දායකෙත් ඒක හිතාගන්න ඒ අනුසාරයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ බහිද්ධාවට උදාහරණ දැක්ුවේ නැහැ. නමුත් අපි මේවා තේරුම් කරනකොට බහිද්ධා උදාහරණත් ටිකක් පැහැදිලි කරනවා අර තෝරා ගැනීම සඳහා. ඉතින් ඔතනත් සමහර අය වරද්ද ගන්නවා මේ බහිද්දා කියන එකට උදාහරණ දක්වලා නැති නිසා බහිද්දාවක් නැහැයි කියලා සමහර අය කියනවා. මේ බහිද්දාවක් තියෙනවා. අජ්ජත් රූපකාය. ඒකේ සීමාව දැක්වුවා. උද්දම් පාදසලා අදෝකේශ මත්තක තචපරියන්තං කිස්මත්ෙන් යට පාතලයෙන් උද හැමෙන් සීමා වෙච්ච ඔය මායිම ඇතුලේ වැට ඇතුලේ තමයි අජ්ජත් කියන කොටස තියෙන්නේ. එතන ඉඳලා ඇඳුමේ ඉඳලා සිරිප්පු දෙකේ ඉඳලා ඔක්කොම බහිද්දා. ඇඳුම අජ්ජත්තේට අයිති නෑ. සිරිප්පු දෙක අජ්ජත්තේට අයිති නෑ. කන කරාභරණ අයිති නෑ. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ගෙවල් දොරවල් යාන වාහන ඒව මොකක්වත් අජ්ජත්තේට අයිති නැහැ. ඔක්කොම බහිද්ධාවේ තියෙනවා. ඉතින් බහිද්ධාවා කායේ ඒවත් අල්ලගෙන අපි අර වගේම අනුකූල මානසිකත්වයන් ඇති කරගන්න. බාහිර දේවල් මෙහෙම මෙහෙම වෙන්න ඕනේ කියලා. ඒ බහිද්ධාවා කායේ වල පටිකූලේ එනවා. <coughs> ප්‍රතිවිරුද්ධ ස්වභාවය ඒවත් ඉතින් විපරිණාමය වෙනවනේ. ඒ රූප ධර්ම වල හැටිනේ, තතතාවනේ, ධම්ම නියාමයේනේ. ඉතින් එනකොට අර බහිද්දා බාහිර රූප ධර්මයක යම්කිසි ගතියකට ගුණයකට ලක්ෂණයකට සුචි වුණා නම් රුචි වුණා නම් මනාප වුණා නම් අනුකූල වුණා නම් ඒකේ පටිකූලය නැත්නම් අසුචිය අසුබය ওই වචන පාවිච්චි වෙලා තියෙන. එනකොට ඔන්න ගැටෙනවා. ගැටෙනවා. ඉතින් ඔන්න ඔය ගැටලුව තමයි රූප ධර්ම සම්බන්ධයෙන් ඔය ගැටලුව තමයි ඔය පටිකූල මානසිකාර කියන මේ විදර්ශනා කමඨහණෙන් අපට බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙයි. ඉතින් අන්තිමට ඔය පටිකූල අනුකූල නැත්තම් සුචි අසුචි සුභ අසුභ කියන මේ ද්වයතා ඇති කරගෙන තියෙන්නේ අපේ මනසේ. ඒ කියන්නේ මේ මේ ස්වභාවයන් දෙකකට අපි එකක එක පැත්තකට මනාප වෙලා සුචි සුබ අනුකූල ඒ පැත්ත. තවත් අංශයකට අමනාප අමනාප අසුචි අසුබ පටිකූල ওই විදිහට ඉතින් මේ මොකද මේ අවිද්‍යාව ඒ කිව්වේ රූප ධර්ම වල යථා ස්වභාවය නොතේරෙනකම් එක පැත්තක් අල්ලගන්න එක කෑල්ලක් අල්ලගන්න අනිත් කෑල්ල එපා කියයි එක පළුවක් අල්ලගෙන අනිත් පළුව එපා කියයි ඒ අවිද්‍යාව අවිද්දසුනෝ බුදු පියාණන් වහන්සේගේ වචන අවිද්‍යාව නිසා මේ විදර්ශනාවෙන් අපිට උගන්වන්නේ විද්‍යාව මේක යත විද්‍යාව කියන්නේ බුදුදහමට අනුව යථා ස්වභාවය දැකීම, ඇත්ත తත්වය දැකීම. ඉතින් ඔය පටිකූල මනසිකාරය අපි ওই විදිහට ඒක වඩන ආකාරයත් අපි එදා කතා කළා ඕනනම් පරයන්කේ ඉඳගෙන තමන්ගේ ශරීරයේ කමටහන කරගෙන ඒ ශරීරයේ තියෙන ওই කොටස් එකින් එක බලන්න පුළුවන්. ඕවා බලන්න පරයන්කේ ඉන්න ඕනේ නැහැ. කේසා බලන්න කන්නාඩිය ළඟට යන්න පුළුවන්. දන්තා බලන්න කන්නාඩිය ළඟට යන්න පුළුවන්. තචෝ. ඕව බලන්න පුළුවන් හරි අපූර්ව. ඉතින් ඒවයි තමන් මනාප විදිය මොකද්ද? නමුත් මේකේ අමනාප විදියකුත් තියෙනවා. අනුකූල විදිය මෙන්න මේකයි. මගේ සිතැඟි මේ සම්බන්ධයෙන් මෙහෙමයි. නමුත් ඒ සිතැඟි වලට ප්‍රතිවිරුද්ධ ස්වභාවයත් මේකේ මතුවලා එනවා නේද? අන්න ඒක තේරුම් ගත්තම අර දෙකම අයින් කරන්න පුළුවන් තුන්වෙනි පියවරේ. මොකද්ද මේ අනුකූලයත් අයින් කරන්න පුළුවන් පටිකූලයත් අයින් කරන්න පුළුවන්. සුචියයි අසුචියයි. සුභයයි අසුභයයි. මනාපයයි යමනාපයයි. දෙකම තදුබයන් අබිනිවජ්ජෙත්වා උපෙක්කකෝ විහෙරති සතෝ සම්පජානෝ කියලා. ඒක බුදු පියාණන් වහන්සේ වෙනත් තැන්වල දේශනා කරා. තදුබයන් අබිනිවජ්ජිත්වා මේ දෙකම ඉක්මවල යන. මේ ඉක්මවල යනවා කියන එක සමහර අයට තේරෙන්නේ ඉක්මවල යනවා කියන්නේ මේ දෙක නැහැයි කියන එක නෙමෙයි. හිස් වල සුදත් තියෙන කළුත් තියෙන. ඉතින් අපිට මොකෝ? අපි ඒව ධර්මතා හැටියට තේරුම් අරගෙන උපේක්ෂා වෙනවා. මේ දෙකම එහෙම තමයි. ඒව තියෙන්න ඕන, තියෙනවා. ඒව මේ කාගේවත් අඩුපාඩුවක් දෝෂයක් වැරද්දක් නෙවෙයි අපේ කෙස් සුදු වෙන එක කාගේ හරි වැරද්දක් නෙවෙයි සමහර අය හිතන්නේ ඒක මහ ලොකු වැරද්දක් කියලා නැත්නම් ඕක ඕක ඕක හරි අමුතුයි සමහර වෙලාවට මේ කල් තියාම ළමා කාලේම කෙස් හිදුණා නව යවුන කාලේ කෙස් පැහැෙන සුදු වෙනවා තරුණ කාලෙම කෙස් සුදු වෙනවා තමයි ඉතින් හිතනවා අප්පෝ මේක නොවිය යුත්තක් නොවිය යුත්තක් ඉතින් අසුචි අසුචි යමනාවේ අසුබේ ඉතින් පටන් ගන්නව අර ගැටලුව. ඉතින් අරබුදේ. ඉතින් දුක. ඉතින් ඕකත් එක්ක රණ්ඩුව. নানা ප්‍රකාර දේවල් කරන ඕක හංගන. ඕක වලක්වන. ඇයි? යථා ස්වභාවය පිළිගන්න කැමති. අපි කිව්වා මිනිස්සු යථා ස්වභාවය දකින්න හරිම අකමැති. අසුත අපුතුජන මට්ටමේ. දැන් අපි ශේක මට්ටමේදී මේ පුරුදු වෙන්නේ මේ තතතාව යථා ස්වභාවය දකින්න සහ පිළිගන්න සහ ඒකත් එක්ක ජීවත් වෙන්න. එතකොට ඔය අරුබුද ගැටුම් ඔක්කොම ඉවරයි. ඒක ඒක තේරුම් ගන්න එකත් අමාරුයි. ඒක පිළිගන්න එක ඊටත් වැඩිය අමාරුයි. ඊළඟට ඒකත් එක්ක පවතින එක අනිශ්චිතෝච විහෙරති කියලා ඒ සතිපට්ඨාන දේශනාවේ කිව්වේ ඒක. ඒක තවත් දුෂ්කරයි. ඉතින් ඔන්න ඔය විදිහට මේ රූප ධර්ම ඇසුරු කරගෙන බුදුරජාන් වහන්සේ අපිට මේ කමඨහන උගන්වනවා. මම හිතනවා බොහෝ දෙනෙකුට මේක අවබෝධ වෙලා ඇති. සතිපට්ඨාන දේශනාවට අදාළ අපි සකස් කරපු කුඩා සටහන් දෙකක් අපි නිවෙන මඟ අපේ මේ මේකට ස්කයිප් වලට ඇතුළත් කරලා ඇති. ඒ වගේම ආනාපාන සති පිළිබඳව අපි ලියපු පොතක් ඇතුළත් කරලා ඇති. ඒවා හැමෝටම මේ නිවෙන මඟ ස්කයිප් මේකෙන් ගිනුමෙන් බාගත කරගන්න පුළුවන්, කියවන්න පුළුවන්. ඒවත් තවදුරටත් කියවන්න. මොකද මේවා සාකච්ඡාවේ වෙලාවේ හොඳට සතිමත් භාවයේ පැවැත්වෙන්නේ නැති වුණොත් සමහර වෙලාවට අමතක වෙයි. ඒක නිසා නැවත නැවත මෙනෙහි කිරීම මානසිකාර අත්‍යවශ්‍යයි. එතකොට මානසිකාරයේ නැවත නැවත කරාම තමයි මේක මානසික තහවුරු වෙන්නේ. ඊට පස්සේ අපිට මේවායි පටිකූලයේ ආවට ගැටලුවක් නෑ අපි දන්නවා. ඉතින් ඕක කොහොම තමයි මේ අනුකූල ප්‍රතිකූල දෙක අපි හිතින් හදාගත්ත අවිද්‍යාත්මක සංකල්ප දෙක සුචි අසුචි සුභාසුභ ඒ අන්තිමට අපිට සුභේකුත් නැතුව අසුභේකුත් නැතුව ය. එතකොට සුභාසුභ දෙක නැති වුණාම බොහෝ අර්බුද විසඳෙනවා. දැන් සුභ තියෙනකොට හරි ගැටලුනේ. නේ? සුභේ තියෙනකොට සුභ පතන්නත් වෙනවා ඒක. සුබ පැතුම් හුවමාරු කරගන්න වෙනවා සුබේ තියෙනකොට. අසුබේ තියෙනකොට නම් මේ ඒක මග අරින්න එපා ඉතින්. ඒක තව ලොකු වැඩක්. ඔය ඉතින් ඔළුවේ තියෙන මිත්‍යා සංකල්පනේ සුබ අසුබ ඉතින් බලන්නකො ඔය දෙක තියනකොට සිද්ධ වෙන දේ සුචි අසුචි තියනකොට සිද්ධ වෙන දේ ඉතින් ඒ එහෙම එකක් නෑ. ඒ සුචි අසුචි සුභාසුභ කියලා දෙයක් නෑ. ඉතින් අපි මේ මනසෙන් හදාගන්න දේවල්. හැබැයි රූප ධර්ම වල අවස්ථා දෙකක් මම ඊයේ මේ අපේ යෝගී කෙනෙක් එක්ක කතා කරද්දී කියපු උදාහරණයක් මම කියන්න. දැන් අපි අඹ ගෙඩියක් ගන්නවනේ කන්. දික්ත අඹ ගෙඩියක්. අපි ගියම අපි ඕක කෑමට සූදානම් කරනකොට අපි ඕකේ ලෙල්ල තියෙනවා, මදේ තියෙනවා, ඇටේ තියෙනවා. අපි මොකද කරන්නේ ලෙල්ල අරින. පොත් අරින. ඒක ඇරලා අපි ළඟ තියෙන කුණු බාල්දියට දානවා. මදේ කපලා පීරිසියට දාගන්නවා. නැත්නම් අපේ පළතුරු ගන්න භාජනයේට ඒක දාගන්න පිඟාන. ඇටේ ඒකත් දානවා දස්තින්නේ. දැන් අර ඩස්පින් එකේ තියෙන කොටසට කියන්නේ අසුචි කියලා. පිඟානේ තියෙන කොටස සුචි. පිඟානේ තියෙන්නේ මදේ කොටස. අඹ අඹ ගෙඩියේ මදේ ටික පිඟානේ තියෙන. ලෙල්ලයි යටේ ඩස්පින් එකේ තියෙන. තියෙන්නේ වෙන තැනක. මේක කුණු කසල බඳුනේ තියෙනවා මේක පිඟානේ තියෙනවා. දැන් මේ අර gediya හැටියට තියෙනකොට අපි ඔහම සුචි අසුචි කතාවක් උනේ නැහැ. මේ නමුත් බලන්නකො මේක හදාගත්ත හැටි. අරක අර පිළිකුල් කරනවා. අරකට අර පිඟානේ තියෙන මදේ කොටසක මනාපය. ඉතින් අර මදේ තමයි ඉල්ලන්නේ අරක එපා. නමුත් ඒක ඒ ඒ අඹ ගෙඩියේ ලෙල්ලක් තියෙනවා, දෙත් තියෙනවා, ඇටෙත් ඒක ස්වභාවය. ඇත්ත தත්ත්වය, යථා ස්වභාවය. ඉතින් බලන්න අපි ඕවට හදාගෙන තියෙන කොයිතරම් හරි නිකන් බොළඳ මානසිකත්වයන් කියලා තේරෙන්නේ නැද්ද? ඉතින් ওই විදිහනේ අනිත් ඒවා. කෙස් ගහේ සුදු පාට කළු පාට දෙක ඒකෙම තියෙනවා. ඉතින් සුදු කළු විතරක් ඉල්ලන සුදු එපා කියලා. ඉතින් කළුවට මනාප වෙලා සුදුවට අමනාප වෙලා. මේ ස්වභාවයෙන්ම කෑලි දෙකක් කොටස් දෙකක් අල්ලගෙන අපි නිකන් ප්‍රපංච දෙකක් හදාගන්න. ඕන නැති පිස්සු මානසිකත්වයෙන් දෙකක් හදාගන්න සුචියයි අසුචියයි කියලා. සුභයයි අසුභයයි කියලා. අනුකූලයයි ප්‍රතිකූලයයි. රාගය, දේශය ඉතින් ඔය ගැටලුවනේ බුදු පියාණන් වහන්සේ අපිට දෙන්න. මේ විපස්සනාව, මේ විදර්ශනාව. මේ යථා ස්වභාවය දැකීම. එක පැත්තකින් රූප ධර්ම වල අර ගති ලක්ෂණ අපි දකිනවා. ඒ අනිත් පැත්තෙන් ඒවා අල්ලගන්න විදිහ අපේ මෝඩකම නිසා මේවා අල්ලගන්න විදිහ, අල්ල බදා ගන්න විදිහ. බදාගෙන ඒවත් එක පටන් ගන්න මේ මෝඩ රණ්ඩුව. මෝඩ වෙහෙස. අවිද්‍යාත්මක වෙහෙස. විහෙසකාරී වැඩ ව්‍යාපෘති ප්‍රොජෙක්ට් අපිට පේනවා ඒක දැක්කම ওই ඔක්කොගෙම හරිය අපූර්වට අයින් වෙලා මිදිලා යනවා ගැලවිලා යනවා අපිට ඔය එක එක ව්‍යාපෘතියක්වත් ඕනේ නැති දැන් බලන්න රූපකාය අල්ලගෙන ලෝකයේ මිනිස්සු හදලා තියෙන ව්‍යාපෘති මේ ශරීරය සම්බන්ධ කරගෙන අත්‍යවශ්‍ය නොවන කොයිතරම් ව්‍යාපෘති තියෙනවද මේ සුචියයි අසුචියයි දෙක අල්ලගෙන කොයිතරම් ව්‍යාපෘත තියෙනවද නිකන් සරල උදාහරණයක් කියතයි. දැන් කෙස්වල කළු පාටටම මනාප වුණාම හැමදාම කළු පාට තියාගන්න එපේ. එතකොට ඉතින් කළු කරන්න එකක් හදන්න වෙනවා. ඇයි? සුදට අමනාපයි. ඒක අසුචිය. ඒක අසුබේ. අපෝ පේන්නවත් එපා. අසුබේ අසුචිය පටිකූලේ ඉතින් ඒකට ප්‍රොජෙක්ට් එකක් වෙන ව්‍යාපෘතියක් වෙන නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනම පරිේෂණ ගවේෂණ කරන්නේද අනේ ඉතින් අර සුද පිළිගත්තනම් ඔය මොකක්වත් ප්‍රශ්නයක් නැහැනේ ඉතින් පිළිගන්න බැරිත් නැහැනේ ඔක ඇත්ත తත්ත්වේ ඇත්ත తත්ත්වේ ඉතින් ඕක පිළිගන්න බෑ ඕකයි ස්වභාවය. ඉතින් ඔන්න ඔය විදිහට මහා ගැඹුරු දෙයක්. ගැඹුරුත් නෑ ඇත්තටම මේක සරලයි. අපි මේ ගොඩාක් මේවා නිකන් පටලවන්න ඕනේ මේ සරල දේ අපි තමයි නිකන් සංකීර්ණ කරගෙන පටලවාගෙන අවිද්‍යාව නිසා තියෙන්නේ. සරලයි මේ තියෙන දේ පිළිගන්න බුදුහාමුදුර අපිට කියන්නේ. ඕක බොරු නෙවෙයිනේ. රූපකාය රූප ධර්ම බොරු නෙවෙයි. මේ කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නිය තියෙනවා, දත් තියෙනවා. හම තියෙනවා. මස් තියෙනවා, නහර ඇට තියෙනවා. වෙනහළු වකුගඩු තියෙනවා. මොකද නැත්තේ? ඌව තියෙනවා. ඒව අපූර්වට වැඩත් කරන්නේ අපිට දැනෙන්නේ. ඌයින් අදාළ ක්‍රියාකාරකම් කරන්නේ. රූප ධර්ම නැත්තම් හුස්ම ගන්නෙ කවුද? හුස්ම ගන්නෙ කොහොමද? ඒවා හිතින්ම වාගත්තේ ඒවා නෙවෙයි රූප ධර්ම කියන ඒවා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒකේ ඇත්ත తත්ත්වය. රූප ධර්ම නැහැ කියලා කොහෙවත් කියලා නැහැනේ. මේ රූප ධර්ම කියන්නේ අපි හිතින්ම වවාගත් එකක් කියලා කොහෙවත් දේශනා කරලා නැහැනේ. රූප ධර්ම කියන්නේ ඇත්තක්, සත්‍යයක්, පවතින දෙයක්. රූප රූප සමුදය නේ? රූප රූප සමුදය රූප නිරෝධ රූප නිරෝධ ගාමිනී පටිපදා කියලා ඔහොම දේශනා කරන්න ඕනේ නැහැනේ. රූප ධර්ම නැත්තම් රූප ධර්ම තියෙනවා. ඉතින් ඒවයි ඇත්ත తත්ත්වයේ තේරුම් අරගන්න. මේවත් එක්ක නිකන් අනවශ්‍ය මෝඩ අවිද්‍යාත්මක ගනුදෙනු පටන් ගන්න එපා. එතන තමයි දුක පටන් ගන්න කියලා බුදුරජාන් වහන්සේ අපිට දෙන්නා. ඉතින් ඔය කමටහන උනත් ඇති. ඒ පටිකූල මානසිකාර කමටහන උනත් කෙනෙකුට ඇති. මේ රූප ධර්මත් එක්ක තියෙන අවිද්‍යාත්මක ගනුදෙනුව නතර කරගන්න. නතර වෙනවා. ඒ වුණාට බුදුරජාන් වහන්සේ තවදුරටත් අනුකම්පාවෙන් පුනච පරං වික්කවේ බික්කෝ කියලා තව කමඨහනක් කියනවා. ඔය සතිපට්ඨාන දේශනාවේ අපිට තේනෝ එක කමඨහනක් කියලා ඊළඟ එක පුනච පරං කියලා ආයි එකක් පටන් ගන්නවා. පුනච අපරං කියන එකයි. මහණෙනි මේ මම එහෙනම් තවත් එකක් කියන්නම්කෝ. අර නිකන් එකක් කියලා තේරෙන්නේ නැති කෙනාට තව එකක් කියන්නේ. සමහරුන්ට එකකින්ම තේරෙනවනේ. එකකින්ම තේරෙන අවස්ථා තියෙනවා. එහෙම නැතුණාම පුනච පරං. එහෙනම් ශ්‍රාවකේනි මම තව එකක් කියන්නම්කෝ කියලා ඉතින් තවත් කමටහනක් කියනවා. මේ රූප ධර්ම වල යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන් විදිහ තවත් කමටහන් දෙකක් කියනවා ඉතින්. ඊළඟ එක තමයි ධාතු මනසිකාර පබ්බං. හරි කෙටියෙන් තියෙන්නේ. පුණිතවරම් වික්කවේ වික්ඛු ඉමමේව කායන් යථාටිතං යථාපනිහිතං ධාතුසෝපච්ච වෙක්කති අත්තිමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු අර රූප ධර්ම නැත්නම් රූප කොටස් භෞතික දේ බුදුරජාන් වහන්සේ තවත් ටිකක් ගැඹුරින් පැහැදිලි කරනවා. මේවා පවතින්නේ ධාතු විදියට. ධාතු කියන වචනේ අදහස කොටස කියන එකයි. කොටස. ඔය භූත භෞතික දේවල් කොටස් කරලා පෙන්නන. කොටස් හතරක. ඔය ඇහැ කන නාසය දිවකය කේශාලෝමානකා දන්තාපචෝ ආදී වශයෙන් අර 32ක් විදිහට එක එක නංගම් වලින් කියපු ඒවා ඔක්කොම අන්තිමට කොටස් හතරකින් පෙන්නනවා මේ ධාතු මානසිකාරයේ පඨවි කියන්නේ මේ තද ගතිය පඨවි ස්වභාවය කියලා කියන්නේ ඒ ඒක ස්වභාවයක් ඒක මේ ශරීරයේ අජ්ජත් අජ්ජත් කායේ බහිද්ධා කායවල තදට තද ගතියට දැනෙන කොටස් තියෙනවා. දැන් ශරීරය ගත්තොත් මේ හුඟක්ම තදට දැනෙන කොටස් තමයි දන්ත දන්ත දත් හට්ටි ඇට. ඌව ගොඩක්ම හොඳටම පටවි ගතිය මේවයි ප්‍රකටයි. ඊළඟට කේශාලෝම නඛ නඛවල පටවි ගතිය ප්‍රකටයි. කේශාලෝමා වල ඊට වැඩි පටවි ගතිය ටිකක් අඩුයි. අර නම්මශීලී ගතියක් පෙන්වන්නේ ඒකයි. මංසං නහාරු මස් නහර වල ඊටත් වැඩි පටවි. ඒවත් පටවි පැත්තට තමයි තද ගතියට අහසු වෙනවා. නමුත් ටිකක් පටවි ගතිය බුරුල් ගතියක් වෙනවා. ওই විදිහට පටවි වල උනත් තදට දැනෙන දේ උන ඒකෙත් පෙන්වන විපරිණාමයක්. ගොඩක්ම තදට දැනෙන දේ විතරක් නෙමෙයි ටිකක් තද ගතිය අඩු. දැන් මස් අල්ලලා බලපුවාම ශරීරේ නහර අල්ලලා බලපුවාම හම අල්ලලා බලපුවාම ඒවා මේ දත් තරම් ඇට තරම් නියපොතු තරම් තද නැහැ. පටවි කොටස් ගැනීමට තමයි ඒවා වැටෙන්නේ. පටවි ධාතු තමයි. ඒ වුණාට ඒවා පටවි ගතිය අඩුයි. ඔය විදිහට ශරීරයේ පටවි කොටස් පටවි කොටසට අයත් දේවල් අපිට ඉතින් මෙනෙහි කරගන්න පුළුවන්, මානසිකාර කරගන්න පුළුවන්. ධාතු මානසිකාර. ශරීරයම ඇතින්ද aran තියෙන්නේ. ඉමමේව කායම්. මේ ශරීරයමයි. ඊළඟට ඊටාම් වැදගත් වචන දෙකක් පාවිච්චි කරන යථා කිතං යථා පනිහිතං ඔය කපල කොටල වෙන් කරලා බලන්නේ යථා චිතං කියන්නේ ওই තියෙන විදිහට. යථා පනිහිතං කියන්නේ ওই පාවිච්චි වෙන විදිහට. ඒ පස්සේ කාලේ තමයි ඌව මේ මේ ඇනටොමි කරලා කාය විවච්ඡේදනය කරලා කෑලි කෑලි කපලා බලන්න පුරුදු වුණේ. එහෙම එකක් බුදුහාමුදුරන්ගේ බණේ කියන්නේ නැහැ. ඒක ඉතින් පස්සේ හදාගත්ත මේ වෙන වෙන අය හදාගත්ත ගැටලු. එහෙම කෑලි කෑලි ගලවලා බැරිල්ලක් මේකේ නැහැ. ඉමමේව කායන් යථාචිතං යථාපනිහිතං ධාතුසෝ පච්ච වෙක්කති. ඔය ශරීරයේ තියෙන විදිහට. ඔය ඔය ශරීරය කැලි ගැපුවයින් පස්සේ කාටත් ඕක පිළිබඳව තණ්හා මාන දිට්ඨිය ඇති වෙන්නේ ඔය ශරීරේ මේ යථාචිතං ඔය ශරීරයක් හැටියට පවතින මොහොතේ තමයි ශරීරයක් හැටියට භාවිත වෙන අවස්ථාවේ තමයි ඕකට තණ්හා මාන දිට්ඨිය ඇති වෙන්නේ ඕක කෑලි ගොඩක් කෙරුවොත් කෑලි ගැපුවොත් කාටවත් ඕකට තණ්හාමාන දිට්ඨිය ඇති වෙන්නේ නැහැ. නිසා කෑලි කපලා කොටස් කරලා වෙන් කරලා එහෙම මේ මේ කමටහන් වල නෑ ඒවා. යථාටිතං යථාපනිහිතං ධාතුසෝපච්ච වෙක්ක. දැන් මේ ශරීරයේ පවතින්නේ යම්සේද භාවිත වන්නේ යම්සේද පනිහිත කියන්නේ සාමාන්‍යයෙන් ශරීරයේ භාවිතය රූප ධර්මවල භාවිතය ඉතින් ඔය තියෙන විදිහෙන්ම භාවිත කරන විදිහෙන්ම ඒ ඒ ඒ ස්වභාවය තුලම ඉඳගෙන ධාතු වශයෙන් බලන්නකොට ශරීරය අපි මේ පාවිච්චි කරනකොට අපිට පටවි කොටස් මේ තදට දැනෙන කොටස් අපිට හමු වෙනවා. අහුවෙ. එහෙම එහෙ වදිනකොට අපිට ওই රිදෙන්නේ මේ පටවි වැඩියෙන් තද කොටස් තමයි මොකක් හරි වැදුනොත් රිදේ. ඉතින් අපි ඔය ඕවා භාවිතා කරනකොට පාවිච්චි කරනකොට පරිහරණය කරනකොට ඒ ඒ ඒ තියෙන ඒ විදිහටමයි බලන්න ඕන. ඇටසැකිල්ල වෙනම අරගෙන නෙමෙයි බලන්නේ. අපි හිතන්නේ මේ ඇටසැකිල්ල වෙනම ගලවලා අරන් තමයි පටවි ධාතු බලන්න ඕනේ. එහෙම කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. මොකද ඇට සැකිල්ල වෙනම ගැලෙව්වයින් පස්සේ ඕවා පිළිබඳව ඔය තණ්හාමාන දිට්ඨිය එන්නේ මේක මෙහෙම තියෙනකොට තමයි අනේ මගේ මේ පටවි ගතිය අඩු නොවි තිබුණොත් දැන් පටවි ධාතුව ටිකක් පටවි ධාතුව වෙනස් වෙනෝනේ අනිත්‍යයි අපේ ශරීරයේ ඇට ගත්තොත් ඒවා කුඩා කාලේ බොහොම දුර්වලයි නව යවවන වයසට තරුණ වයසට මැදිවියට එනකොට ඇට ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ පටවි ගතිය, පද ගතිය හොඳින් පිහිටන. ඉතින් ඒතේ ඉඳලා දැන් අපි දන්නවා මේ ඇට ඇට ඇට සැකිල්ලේ ඇටවල ශක්තිය අපේ ශරීරයට බොහොම වටිනවා. ඒක ප්‍රයෝජනවත්. ඔන්න ඉතින් ඕක අල්ලගන්න. පටවි ධාතුව අල්ලගන්න. ඉතින් පඨවි ධාතුව අල්ලගෙන කියනවා ඉතින් පඨවි ධාතුව වෙනස් නොවේවා විපරිණාමයේ නොවේවා. ඉතින් අල්ලගෙන ඉතින් ඇට හොඳට තියාගන්න ඉතින් මහන්සිය. ඒ වුණාට පඨවි ධාතුව අනිත්‍යයි. විපරිණමති අඤ්ඤතා හෝති. ඒක මැදි විය පහ වෙනකොට ඉතින් ඇට කැඩෙන. වෙනදට වැඩිය පොඩ්ඩ එහෙම එහෙම වුණොත් ඒ ඇට දිරනවා ඒතකොට. ඉතින් අපි ඕක පිළිගන්න බෑ කැමති නෑ මොනවා හරි ඕකට ඉතින් ලෙඩක් කියලා කියයි. ලෙඩක් නෙමෙයි. විපරිණාම ධර්ම. ඉතින් අපි ඒක පිළිගන්න කැමති නෑ පිළිගන්න නැතුව කියන අපෝ ඕක ලෙඩක්. ඕකට බෙහෙත් හොයන්න ඕන බෙහෙත් දෙන්න ඕන අරව කන්න ඕන මේව කන්න ඕන. ඉතින් අර මොකද අර යථා ස්වභාවයේ ඇති තතුව ඇත්ත తත්වේ පිළිගන්න කැමති නෑ මනාපර. අර පටවි වල අල්ලගත්ත අර උපරිම අවස්ථාව. තද ගතිය. හොඳට පවතින අවස්ථාව උපාදාන කරගත්. අල්ලගත්. නව යවවන වී හරි තරුණ වී හරි නැති වී තියෙන විදිහට ඇට තියෙන්න ඕන කියලා හිතනවා. විපරිණාමය වෙනවට කැමතියි. ඉතින් මේ ධාතු මනසිකාරයේදී අපි උගන්වන්නේ මේ පටවි ස්වභාවය ශරීරයේ පවතිනවා නමුත් ඒකත් අනිත්‍යයි. පටවි ගුවන් පටවි ස්වභාවය නිට්ටය නෑ. යත් අනිත්‍යයි. යත් අනාත්මයි විපරිණාමයටපත් වෙනවා. ඇති වුණා වගේම නැති කොහොමද හේතුඵල ධර්මානුකූලව? ඉතින් ඔය ගැඹුරට එන්නන්නේ. දැන් ධාතු මනසිකාරයට එනකොට අර පටිකූල මනසිකාරයේදී කෙස් කිව්ව, ලොම් කිව්ව, නිය කිව්ව, දත් කිව්ව, සම කිව්ව, මස් කිව්ව, ඇට කිව්ව, දේවස්තු කිව්ව, පෙනහළු කිව්ව, මල මුත්‍රා ආදී වශයෙන් ඒවට නංගන් දීලා උපාදාය රූප හැටියට එතෙන්දි බැලුවේ. මෙතෙන්දි බලන්නේ භූත රූප හැටියට. සතර මහා භූත එකතු වීමෙන්නේ උපාදාය රූප හැදෙන්නේ. පඨවියාපෝ ආයෝ තේජෝ එකට ගොනු වීමටයි උපාදාය කියලා කියන්නේ. ගොනු වීම. විවිධ විදියට ඕ ගොනු වෙන. කෙස්වල ගත්තත්, ලොම්වල ගත්තත්, නියවල ගත්තත්, හැමේ ගත්තත්, දත්වල ගත්තත් තියෙන්නේ සතර මහා භූතමයි. ඒවා ගොනු වෙලා තියෙන ආකාරයේ අනුව ඒවායේ හැඩය, වර්ණය, ස්වરૂපයේ ස්වභාවයේ ගතිය ගුණේ වෙනස් වෙනවා. එහෙමයි. ඉතින් ධාතු මනසිකාරයේදී අර උපාදාය රූපය ඉක්මවා ගිහිල්ලා භූත රූපයටම එනවා. මූලික අවස්ථාවටම ඇවිල්ලා බලපුවාම මෙතන හැම එකේම තියෙන සතර මහා භූත. ඊට පස්සේ සතර මහා භූත ගැන නිත්‍ය සංඥාවක් ඇති කරගන්න ඉඩ තියෙනවනේ. මේ පටවි නිත්‍යයි කියලා නෑ අනිත්‍යයි තදගති ඊළඟට ආපෝ ආපෝ කියන්නේ ඊට වඩා මේ භෞතික දේවල තියෙන ඊට වඩා ලිහිල් ගතිය. භෞතික දේමයි භූත ධර්මමයි පටවි ගතිය අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගියාම එක්තරා තැනකදී එනවා වැක්කිරෙන්න වැගි වැගිරෙන ගලා යන වැගිරෙන වැක්කිරෙන ගතියක් තියෙනවා. එතෙන්ට එනවා. මේක එකම එකම දේ ඉතින්. එකම දේ ඒකේ පටවි ගැතිය අඩු වුණොත් අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න ගලන්න පටන් ගන්නවා. දැන් අයිස් කුට්ටියක් බලන්න අයිස් කුට්ටියක් හැටියට තියෙනකොට පටවි ගතිය තියෙන. ඒකේ පටවි ගතිය අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න ගලන්න පටන් ගන්නවා අයිස් කුට්ටිය. එහෙම නැත්නම් අපි බටර් කෑල්ලක් අරගත්තොත් ඒක තියෙන්නේ පටවි විදියට තියෙන. ඉතින් අපි එළියේ මේසයක් උඩ හරි අවුව වැටෙන තැනක හරි රස්නේ තැනක තිබ්බොත් ඒකේ පටවි ගතිය නැති වෙලා ආපෝ වෙනවා. දැන් මේක ගලාගෙන යනවා. එතකොට මේ භෞතික දේවල් එහෙම තමයි. වර එක පට විදියටම පවතින එක තව වෙලාවකට ආපෝ වෙනවා. ඝණය ඝන වස්තුවක් හැටියට ඝන ඝනී ඝනී භවණේ වෙලා තියෙන දේ ද්‍රව ද්‍රාවණ වෙනවා. ඉතින් භෞතික දේවල්ම මේ ද්‍රාවණ හැටියට තියෙන්නේ. ඝන හැටියට තියෙන්නේ. අර ඝන ස්වභාවය තමයි පඨවි කියන්නේ. ද්‍රව ස්වභාවය තමයි ආපෝ කියන්නේ. ඉතින් අපේ ශරීරයේ ඝන දේවලුත් තියෙන ද්‍රව දේවලුත් තියෙනවා. පිත්තංශෙන් මම් පොබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසු වසා කේලෝ ඔය කිව්වේ අර ද්‍රව ද්‍රවශීලී දේවල්. දහඩිය, මුත්‍ර, ලේ, ශේම සෝතු. කන්ලෝව ගලණීමනේ. ගලා යන ඇතුළතත් ගලාගෙන යනු පිටතටත් ගලන. ගලා යන ස්වභාවය තියෙන. ගයිනේ ගලා යන ස්වභාවයටයි ආපෝ කියලා කියන්නේ. ආපෝ. ඊළඟට වායෝ. අපි තේජෝ කියන එක පොඩ්ඩක් හතර වෙනුවට තියමු. වායෝ කියන්නේ තවත් සැහැල්ලු නම් තවත් පටවි ගතිය පටවි ගතිය තවත් අඩු වෙනකොට අඩු වෙනකොට පටවි ගතිය අඩු වෙනකොට වායෝ වෙනවා ඒක තව තවත් අඩු වෙනකොට තව ආපෝ වෙනවා තව තවත් අඩු වෙනකොට වායෝ වෙනවා මේ භෞතික දෙයමයි භෞතික දේවල්මයි ඉතින් වායෝ කියන්නේ සැහැල්ලුයි දැන්. හමා යනවා. හමා යන. බොහොම සැහැල්ලු මට්ටමින් තියෙන දෙයක්. සමායට ඇහැට පේනවා. ඇහැට පේන්නේ නැහැ. කනට ඇහෙන්නේ නැහැ. ස්පර්ශ වුණොත් දැනෙනවා. වායෝවල ස්වභාවය එහෙමයි. ඉතින් ওই විදිහට දැන් බලන රයිස් කුට්ටියම ඊට පස්සේ වතුර වුණා වතුරත් ජල වාෂ්ප වෙනවා සමහර වෙලාවට. ආයිමත් ජල වාෂ්ප එකතු වුණාම ආයි වතුර වෙලා පල්ලෙහාට වැටෙනවා. ඊට පස්සේ තවත් සීතල වුණොත් ඒක ආයි අයිස් කුට්ටියක් බවට පත් වෙනවා. ඉතින් පඨවි විදියට තියෙන්නේ පඨවි නිත්‍ය නෑ. ආපෝත් නිත්‍ය නෑ. වායුත් නිත්‍ය නෑ. මේ රූප ධර්ම භෞතික දේවල් පවතිනවා නමුත් වෙනස් වෙදී ගති ගුණ ලක්ෂණ ස්වરૂප ස්වභාවය විපරිණාමයේ වෙමින් හේතුඵල ධර්මානුකූලව පවතින. ඒකයි මේ ධාතු මනසිකාරයේදී පෙන්නන්නේ. ඉතින් ඕව පෙන්වන්නේ ඇයි? ඇයි මේ කමඨහන් මේවා මේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ? අපි ඕව දන්නේ නැතකොට දුක හදා ගන්නවනේ. දැන් පඨවි ධාතුව තේරුම් අරගෙන පඨවි වෙනස් නොවේ තිය යුතුයි කියලා අපි හිතාගන්න. පඨවි නිත්‍ය සංඥාවන් ගන්න. පඨවින් පඨවිතෝ සංජානන. පඨවින් පඨවිතෝ සංඥාත්වා පඨවින් මේති අභිනන්දති. අභිවදති අජ්ජෝසායතිත්ත. ආමේ තද දේ තද දේ ඒ තදමයි ඒක. තද විදියටම තියෙන්න ඕන. ඝන විදියටම තියෙන්න ඕන කියලා ඉතින්. නමුත් ඒව එහෙම තියෙන්නේ නැහැ. ඒ තියෙන්නේ නැති බව ස්වභාවය. ධර්මතාවය. ඉතින් අන්න පටවි ඇල්ලුවොත් පටවි වෙනස් වෙනකොට දුක. ඒකයි. ආපෝ ඇල්ලුවොත් ආපෝ ස්වභාවයක් විදිහට තේරුම් අරගෙන ඒක පිළි අරගෙන ඒ ආපෝ ස්වභාවයත් එක්ක ඉන්න පුළුවන්. නමුත් ඒක ආපෝ මේ මම මගේ මට ඕන හැටියට පවතින්න ඕනේ කියලා ඒක අල්ලගත්තොත් එතන ගැටලුව දුකේන. ඒ අන්නේ ගැටලුව විසඳන්න මේ මේ කමටහන් උගන්න. අන්තිමට බලපුවා මේ වයි තියෙන පඨවි ආපෝ වායෝ. ඔය තුනේ තියෙනවා තේජෝ කියලා එක. තේජෝ කියන්නේ උත්තේජක ලක්ෂණය. උනන්දුකාරකය. මොකද්ද උනන්දු කරන්නේ? ගත හෝ සිත. පඨවි ආපෝ වායෝ තුනේ තියෙන උත්තේජක ගුණ. සමහර වෙලාවට ඒක සීතල සීතල කියලා අපි කියනවා. සීතල කියන්නේ තේජෝ ධාතුවටයි පිළිය. උත්තේජක ගුණයක්. සමහර දේවල් අපි සීතලට තියනවනම් නේ කැමති. ශරීරයත් කැමති හිතත් කැමති සමහර වෙලාවට සීතලට පඨවි වල හරි ආපෝ වල හරි වායෝ වල හරි දැන් වායෝ ධාතුව බලන්න අපි හොඳටම රස්නෙන් ඉන්න වෙලාවක අපි කැමති වායෝ ධාතුවේ මොන ගුණයකද? ශීත ගුණයට. අපි රස්නෙන් ඉන්න වෙලාවක ශීත ගුණයට. ශීතලෙන් ඉන්න වෙලාවක වායෝ ධාතුවේ රස්නේ ගුණයට අපි කැමති. එහෙනම් මේ ශීතලයි උෂ්ණයයි කියන දෙකම තේජෝ ධාතුවටයි තියෙන්නේ. සමහරු තේජෝ කිව්වම කියන්නේ උස්නේ කියලා. ඒවා ඉතින් අර විග්‍රහ කිරීමේ දෝෂ. මේක අවබෝධ කරගෙන නැති ප්‍රශ්නේ. ඒ මොකද අපේ හිතගත උනන්දු කරන නිසායි තේජෝ කියන්නේ උත්තේජන ලක්ෂණයටයි තේජෝ කියලා කියන්නේ. ඒ උත්තේජන ලක්ෂණ ওই සතර මහා භූතවල තියෙනවා. පඨවි වලක් තියෙනවා, ආපෝ වලක් තියෙනවා, වායෝ වලක් තියෙනවා. උත්තේජක ලක්ෂණ තේජෝ කියලා කියන්නේ. ඒක හරි සංකීර්ණයි මේ උත්තේජක ලක්ෂණ. වර්ණය, ගන්ධය, රසය, ගුණය මේවා වැටෙන්නේ ඔක්කොම තේජෝ ධාතුවට. පඨවි වලට ආපෝ වල වායෝ වල පඨවි ආපෝ දෙකේ වර්ණයක් තියෙනවා. ගන්ධයක් තියෙනවා, රසයක් තියෙනවා. සමහරට වායෝ වල වර්ණේ නැහැ. නමුත් ස්පර්ශයට දැනෙන ගන්ධයක් තියෙනවා. ගුණයක් තියෙනවා. එහෙම තියෙනවා. අන්න ඒකට තමයි අපේ ගතසිත උනන්දු කරවන්නේ. ගත හෝ සිත උනන්දු කරන සාධකයටයි තේජෝ කියන්නේ. උත්තේජක ලක්ෂණය. ඒවා මේ භෞතික දේවල්. කෙලිම භූත ධර්ම. භෞතික දේවල් වල තියෙන. ඉතින් ඔය උත්තේජක ලක්ෂණ අල්ලගෙනනේ අපි ඔය භෞතික දේවල් පස්සේ පන්නන්නේ. උත්තේජක ලක්ෂණයක් නැති කිසිම භෞතික දෙයක් කෙරෙහි අපි උනන්දු නැහැ. උනන්දු වෙන්නේ තේජෝ ධාතුව නැත්තම් උනන්දු නැහැ. ඒ උත්තේජක ලක්ෂණය අපේ ගත හෝ සිත උනන්දු කරන්නේ නැති නම් ඒවා කෙරෙහි අපේ යොමුවක් නැහැ. ප්‍රතික්ෂේපය හෝ බාර ගැනීම සිදු වෙන්නේ මේ තේජෝ ධාතුව අනුව. අපි උදාහරණයක් දෙකක් කිව්වොත් දැන් අපි ආහාරයක් ආහාර වැටෙන්නේ පටවි වලටනේ. පටවි ධාතුවට වැටෙන්නේ ආහාර. භෞතික දෙයක්. ඔය අපි කන බොන දේවල්. පත්මාළු ව්‍යංජන. ඕවා කොහොමද තෝරන්නේ? තෝරන්නේ ඕවයි ගුණය අල්ලන්නේ තෝරගන්නේ අපි. මේ කෑම මේ මෙහි මේ ගුණය තියෙන මේ ගුණය තියෙන මේ ගුණය තියෙන මේ ගුණය තියෙන කියලා. ඔන්න ඉස්සෙල්ලා ගුණය අල්ලගන්න. ගුණය කියන්නේ අපිව උත්තේජනය කරන සාධකයක්. ඒ ගුණයෙන් තමයි අපේ ශරීරය උත්තේජනය කරන්නේ. ශරීර ශක්තිය ඇති කරන්නේ. වර්ණය ඇති කරන්නේ. ওই දේවල් ඇති කරන්නේ අර ගුණය. ඒක නිසා මේ ගුණය අන්න අපිව උනන්දු කරනවා. අපි ආහාර තෝරන්න ගියාම පළමුවෙන්ම අපිව උනන්දු කරන සාධකය, උත්තේජක සාධකය වෙන්නේ මෙන්න මේ ඕජෝ ගුණය. ඕජෝ ඕජෝ කියන්නේ ගුණය. ඊළඟට සමහර වෙලාවට ඒවයි තියෙන වර්ණය. ඊළඟට ඒකේ තියෙන රසය. දෙවනුව බලනෝ රසයනේ. රසය. රසයත් අයිති වෙන්නේ තේජෝ ධාතුවට. රසය පටවිත් නෙමෙයි ආපෝත් නෙමෙයි වායෝත් නෙමෙයි. දැනෙන්නේ දිවට උත්තේජනය කරන දිවත් හිතක්. කයත් හිතත් දෙක උත්තේජනය කරන රසය කියන්නේ. එතකොට අපි ආහාර තෝරද්දී රසය බලමු. සමහර විට ආහාරවල සුවඳත් බලමු. ගන්ධය නහයට දැනෙන්නේ. සමහර අය ඔය ගන්ධය නිසා මේ සමහර ආහාර ගන්නෙ නැහැ. සද ගන්ධයක් තියෙන සමහර ආහාර වර්ග තියෙනවා. දැන් ඔය දූරියන් වගේ පළතුරු වර්ග ඒකේ සද ගන්ධයක් තියෙනවා. සමහරු ඒකට සුගන්ධ කියන සමහරු දුගන්ධ කියන ඒක වෙනම කාරණයක්. නමුත් සද ගන්ධයක් තියෙන ස්මෙල් එකක් තියෙනවා. නහයට දැනෙන දෙයක් තියෙන තදට. ඉතින් ඒ තෝරන්නේ. ඒ ඒක නෙගටිව් උත්තේජකයක් වෙනවා. ඉතින් ඒක නිසා ප්‍රතික්ෂේප කරනවා. සමහර අය ඒක මේ පොසිටිව් උත්තේජකයක් ධනාත්මක උත්තේජකයක් වෙනවා ඒක කොහොම හරි ගන්ධයත් තේජෝ ධාතුවට ඇයි එතකොට රසය වර්ණය ගන්ධය වර්ණ ගන්ධ රස ගුණ වර්ණ ගන්ධ රස ඕජා මේවා තේජෝ ධාතුව. උත්තේජක ලක්ෂණ. පඨවි වල ආපෝ වල වායෝ වල තියෙන උත්තේජක ගුණ. ඉතින් ඕව ඕව තේජෝ ධාතුව හරිය සංකීර්ණයි. තේජෝ ධාතුව නිසා තමයි අපි රූප ධර්මත් එක්ක මේ තරම් ඇලෙන්නේ ගැටෙන්නේ. රූප ධර්ම කෙරෙහි මුලා වෙන්නේ රූප ධර්ම වල තියෙන මේ තේජෝ ධාතුව නිසා. උත්තේජක ලක්ෂණ නිසා. ගත හෝ සිත උනන්දු කරන ලක්ෂණ නිසා. ඉතින් අපි ඕක දකින්න ඕනේ. මේ ශරීරයෙන්ම පටන් ගත්තම අපිට ඕව ශරීරයේ වර්ණය බලන්න පුළුවන්. වර්ණයට කැමතිනේ. මොන වර්ණයටද කියලා අපි දන්නේ නැහැ. කළු වර්ණයටද, සුදු වර්ණයටද, තලෙළු වර්ණයටද මොකටද කියලා දන්නේ අපි කියන්නේ වර්ණ. මුගදෙනේ තමන්ගේ ශරීරයේ වර්ණයට කැමති. ඉතින් මේ වර්ණය පවත්ව ගන්න. ඉතින් වර්ණය කියන එක නිත්‍ය නෑ. සතර මහා භූත නිත්‍ය නෑනේ. තේජෝ ධාතුව නිත්‍ය නෑ. ඉතින් වර්ණය වෙනස් වෙනවා. පාට වෙනස් වෙනවා. සමහර වෙලාවට මූණ සුදුයි මූණ කළුයි. ඉතින් අපි සුදු කරගන්න හරියට උත්සාහ කරනවා. ඒ සුද කියන්නේ පාට වර්ණය කියලා කියන්නේ තේජෝ ධාතුව. උනන්දුකාරකයේ තියෙන නිසා අනිත් අය කැමති ඇති සුදට එහෙමනේ සුදු මූණක් දකින්න සුදු ඇඟක් දකින්න කැමති ඇති ඒ සුදු මූණක් දැක්කම සුදු සුදු බව මූණේ ඇති සුදු බව ඇඟේ ඇති සුදු බව නිසා හිත උත්තේජනය වෙනවා ඇති අසුතව පුතුජන මට්ටමේදී ඒක වෙනවා ඒක ස්වභාවය එහෙම නැත්නම් කලුවට කැමති ඇති මොකක් හරි ඒවා වර්ණ කිය වන්න කියලා කියන්නේ සුදු හරි කළු හරි මොකක් හරි. ඇහැට පෙනෙන ඒ ඒක අයිති වෙන්නේ තේජෝ ධාතුවට. වර්ණ කියන්නේ පටවිත් නෙමෙයි, ආපෝත් නෙමෙයි, වායෝත් නෙමෙයි. තේජෝ ධාතුවට අයිති දෙයක්. උත්තේජක සාධකයක් ඒක. ඉතින් ඕක අල්ලගත්තොත් එහෙම ඕක නිත්‍ය සංඥාවෙන් ගත්තොත් මගේ වර්ණය මේක වෙන්න ඕන ඒක වෙනස් වෙන්න බෑ ඉතින් ඔන්න ප්‍රශ්නේ. ඉතින් ගැටලු. ඇයි? වර්ණය වෙනස් වෙනවනේ. අනිච්ඡන්නේ. විපරිණමතිනේ, අඤ්ඤතා හෝතිනේ. සමුදේ වගේම වය වෙනවනේ. ඒක හේතුවක ඵලයක්. ඉතින් අපි ඕක පිළිගන්න ඕන, තේරුම් ගන්න ඕන. ඕකත් එක්ක පවතිනවා. එතකොට ප්‍රශ්නේ ලිහිලා යනවා. ඉවරයි. සතර මහා භූත හැටියට දකින්නත් ඕන සතර මහා භූත අනිත්‍ය අනාත්ම විදිහට අවබෝධ කරගන්නත් ඕන වටහා ගන්න ඕන තේරුම් ගන්න. ධාතු මනසිකාරයේ කරන්නේ ඒක. ධාතුසෝ පච්ච වෙක්කති බලන්න එතන ඉදිලා තියෙන වචනේ පච්ච වෙක්කති. පච්ච වෙක්කති. ප්‍රත්‍යවේක්ෂා කරන. පච්ච වෙක්කති. නුවණින් විමසා බලනවා කියලා. ඔවට පරිවර්තන සමහර වෙලාවට දීලා තියෙනවා. මේ නිකම්ම මේ සමහර පරිවර්තන වල නිකන් සිහි කරන්නේ කියලා වගේ වචන දීලා තියෙන එක එච්චරම නිකන් හොඳ පරිවර්තන නෙමෙයි පච්චවෙක්කති කියන වචනේ. හොඳට නුවණින් විමසා බලන්න. හතර මහා භූත, හතර මහා ධාතු, ඒවා වෙන් වෙන්ව අඳුන ගන්න. ශරීරය ගත්තම අජ්ජත් කායේ වෙන් වෙන්ව හඳුන ගන්නවා. බහිද්ධා කායේ අනිත් බාහිර රූප කායන් වලත් ඒවා එසේම ඒ රූප කායන් දකිනකොට අහනකොට විඳිනකොට පරිහරණය කරනකොට යථාටිතං යථාපනිතං ඔය තියෙන විදිහට තියෙන ආකාරයෙන්ම ඕ එහෙම තියෙද්දි ධාතු වශයෙන් මෙනෙහි කරගන්න. ඒ ධාතු වශයෙන් දැකලා විතරක් මදි. ඒ ධාතු අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදේවය පටිච්ච සමුප්පන්න විදිහට තේරුම් ගන්නවා. දැන් අපි අතේ ඇඟිලි පහ වගේ අපි මේ සියලු නාම රූප ධර්ම වල මූලික ගුණාංග පහක් යථා ස්වභාවයට අදාළ ගුණාංග පහක් අපි ධර්මයේ තුලින් පෙරලා අරන් තියෙනවා. ඒ තමයි අනිත්‍යතා, අනත්තතා, විපරිණාමතා, සමුදය වයතා, පටිච්ච සමුප්පන්නතා. ওই විදිහට ওই පහ පහක් අපි අවබෝධ කරගෙන නැත්නම් තේරුම් අරගෙන තියෙනවා වටහාගෙන තියෙනවා අවබෝධ කරගෙන තියෙනවා. ඉතින් අපි මේ සතර මහා ධාතු වල අනිත්‍යතාවය දකින්නේ මේ විදර්ශනාවේදී ඒකයි දකින්නේ. එහි අනත්තතාව දකින. අපිට ඕන හැටියට පවතින්නේ නැහැ. විපරිණාමය ඇති වුණ වෙලාවේ ඉඳලා ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් වෙනස් වෙගෙන යනවා. කොයි පැත්තටද දන්නේ නැහැ. විපරිණාමය කියවා මොන දිශාවටද දන්නේ සමහර විට ඒක වර්ණේ වැඩි වෙන පැත්තට විපරිණාමය වෙන්නත් පුළුවන් වර්ණේ අඩු වෙන පැත්තට විපරිණාමය මේ දෙකම විපරිණාම විපරිණාම කියවා හුඟ දෙනෙක් අඩු වෙන පැත්ත විතරයි අල්ලගන්නේ විපරිණාම කියන්නේ අඩු එකේ ඉඳලා වැඩි එකට යන එක නැත්නම් වැඩි එකේ ඉඳලා අඩු එකට යන එක හුඟක් අය හිතන්නේ විපරිණාම කියවම අඩු එකේ වැඩි එකේ ඉඳලා අඩු එකට යන එක නෑ විපරිණාම අඩු එකේ ඉඳලා වැඩි එකට වෙන්නත් පුළුවන් වැඩි වැඩි පැත්තේ ඉඳලා අඩු පැත්තට වෙන්නත් පුළුවන් දැන් අපේ ශක්තිය ගත්තොත් කුඩා කාලේ ශක්තිය විපරිණාමයේ වෙන්න පටන් ගන්නවා කොයි පැත්තටද අඩු මට්ටමේ සිට වැඩි මට්ටමට එන්න පටන් ගන්නවා නව යෞවන වයසට යෞවන වයසට මැදි වියට එනකොට ශක්තිය හොඳටම වැඩි වෙලා එතන ඉඳලා එතන ඉඳලත් වෙන්නේ විපරිණාමය තමයි. මොකද්ද වෙන්නේ එතන ඉඳලා ක්‍රමයෙන් අඩු වීගෙන. ඒ නිසා විපරිණාමති කිව්වම විපරිණාම ධම්මෝ. කිව්වම ඒක මේ වැඩි එකේ ඉඳලා අඩු එක නැත්නම් අඩු එකේ ඉඳලා වැඩි එක. ඒ අර Tamanට ඕන එක අල්ලගන්න. දැන් Tamanට ඕන වැඩි එකේ ඉඳලා අඩු වෙන පැත්තට නම් සමහර විපරිණාමය කියන්නේ අනිත් පැත්තේ කල්ලානේ අකමැති එක අල්ලගන්නේ විතරයි. යමක් අඩු නොවිය යුතු නම් අඩු වෙන එක විපරිණාමය කියලා ගන්න. යමක් වැඩි වෙන එක අකමැති නම් ඒක අකමැති දේ විපරිණාම හැටියට ගන්න. එහෙම නෙමෙයි විපරිණාම කියන්නේ යමක ක්‍රම ක්‍රමික විකාශනය ක්‍රමික ක්‍රමික ක්‍රමානුකූල වෙනස් වීම රූපාන්තරණය කියලත් අපි ඔකට වචනයක් පාවිච්චි කරනවා. ක්‍රම විකාශය. ඉතින් රූප ධර්ම වල ඔහොමයි. පඨවිත් එහෙමයි, ආපෝත් එහෙමයි, වායොත් එහෙමයි, තේජොත් එහෙමයි. විපරිණාමද. අනිච්ච අනත්ත විපරිණාම. සමුදේ වය. හටගත්තා වගේම නිමා වේ. ඒක ඕවා සිද්ධ වෙන්නේ හේතු හේතුඵල ධර්මානුකූලව. පටිච්ච සමුප්පන්න. ඔය ටික තේරුම් ගත්තනම් ධාතු මානසිකාරයේදී ඒ රූප ධර්මත් එක්ක තියෙන පටලැවිල්ල ඉවරයි. අපි මොනතරම් මේ රූප ධර්මත් එක්ක පටලැවිලි හදාගෙන තියෙනවද? ඒක පැත්තකින් අවිද්‍යාව. මේකේ යථා ස්වභාවය තේරෙන්නේ අනිත් පැත්තේ මේවයි තියෙන වින්දනයේට තණ්හා කරනවා. මතක තියාගන්න රූප ධර්මවල වින්දනයක් තියෙනවා. වේදනා ලක්ෂණය තියෙනවා. අර මං කලින් කිව්වේ ඔය තේජෝ ධාතුවේ තියෙන පුදුම විදිහේ වේදනා ලක්ෂණයක් විඳින විඳන ගතියක් තියෙනවා. තේජෝ ධාතුව. ඉතින් වර්ණය දැක්කම වර්ණය විඳිනවා. ගන්ධය දැනුණම ගන්ධය විඳිනවා. රසය දැනුණම රසය විඳිනවා. ස්පර්ශයේ පහස දැනුණම පහස විඳිනවා. ඒකේ ගතිය ගුණය ස්වરૂපයේ ස්වභාවය වැටහුණාම ඒකත් විඳිනවා. අනේ මේක හරි ශෝක්නේ, හරි ප්‍රයෝජනවත්නේ, හරිම හොඳයිනේ. සුඛ පැත්තට විඳිනවා. එහෙම නැත්නම් දුක්ඛ පැත්තට විඳිනවා. අයියෝ මේක හරි බාධාවක්නේ, කරදරයක්නේ. මේක හරි නෑනේ. කියලා අර පඨවි ගතිය හෝ ආපෝ ගතිය හෝ වායෝ ගතිය හෝ තේජෝ ගතිය විඳිනවා. මේ වේදනා කියන්නේ කාගේවත් වැරද්දක් එහෙම නෙමෙයි. ඒක ස්වභාවයෙන් විඳිනේ ඉතින් අර විඳීම නිසා බැඳීම ඇති වෙනවා. වේදනා පත්‍ය තණ්හා. ඉතින් ඕක දැක්කනම් ඔය දෙක අවිද්‍යා තණ්හා දෙක දකින්න ඕන. ඒක ඒක අපේ අභ්‍යන්තර ගැටලු. ඒක පඨවි ධාතු වේවත් ආපෝ ධාතු වේවත් වායෝ ධාතු වේවත් තේජෝ ධාතු වේවත් තියෙන ලක්ෂණයක් නෙමෙයි අවිද්‍යා තණ්හා කියන්නේ. හැබැයි අර සතර මහා භූත ඇසුරෙන් එන්නේ. සතර මහා භූතවල තියෙන ගති ගුණ ලක්ෂණ ස්වરૂප ස්වභාව නිසාවෙන් අපේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන. ඒක නිසා ඔය අජ්ජත් බහිත් දෙක ඇතුළත සිද්ධ වෙන දේ සහ පිටත සිද්ධ වෙන දේ දෙකම නාම සහ රූප දෙකම පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ. මේක එකක් විතරක් ගන්නෙ නෑ. නාම විතරක් ගන්නෙ නෑ. රූපත් ගත්තේ මොකද? නාමයි රූපයි දෙකම ගත්තේ මේක දෙකම තියෙනවා. රූප ඇසුරෙන් නාම. නාම පැත්තේ තමයි මේ ගැටලුව තියෙන අවිද්‍යාව. සතර මහා භූත අවිද්‍යාව නෙමෙයි. සතර මහා භූත රත් සතර මහා භූත රූප ධර්ම. ඉතින් ඒවා දකිනකොට අහනකොට විඳිනකොට පාවිච්චි කරනකොට පරිහරණය කරනකොට ඔන්න අවිද්‍යාව නිසා තණ්හා කරනවා. ඇලීම ගැටීම මූලාව ඇති කරගන්න. එතන දුක පටන් ගන්නවා. අපි දන්නෝනේ දුක්ඛ සත්‍ය 아무තෙන් පැහැදිලි කරන්න ඕනේ නැහනේ අපි සාකච්ඡා කරලා තියෙනෝනේ. යායන් තණ්හා. මොකද මොකද්ද මේ තණ්හා කියන්නේ? ඇලෙන ගතිය, ගැටෙන ගතිය, මුලා වෙන ගතියනේ තණ්හා කියන්නේ. සමහර තණ්හා කිව්වම හිතන්නේ ඇලෙන ගතිය විතරයි කියලා. නෑ. විඳීමත් එක්ක ඇති වෙන බැඳීමටයි තණ්හා කියන්නේ. වේදනාපච්චය තණ්හා. ඒතර විඳීම ඇතුලේ සුඛ වේදනාවක් තියෙනවා, දුක්ඛ වේදනාවක් තියෙනවා, අදුක්ඛම සුඛ වේදනාවක් තියෙනවා. ඒ නිසා මේ තුනට අනුව සුඛ වේදනාව අනුව ඇලීමත්, දුක්ඛ වේදනාව අනුව ගැටීමත්, අදුක්ඛම සුඛය අනුව සමහර විට මෝහණයත් මුලාවත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තණ්හා කිව්වම ওই ගති තුනම ඇතුළත්. යායන් තණ්හා. ඉතින් අර මේවා මේ රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ නොවීම අවිද්‍යාව නිසා තණ්හාවට වැටෙනවා. හැලෙන්න, ගැටෙන්න, මුලා වෙන්න පටන් ගන්නවා. අර පටිපූල මානසිකාරයේදී කලින් කමඨහනේදී අපි කිව්වේ සුචි අසුචි දෙකක් හදා ගන්නවා. රුචි අරුචි දෙකක් හදා ගන්නවා. සුභ අසුභ දෙකක් හදා ගන්නවා. මනාපමනාප දෙකක් හදාගන්න. අනුකූල පටිකූල දෙකක් හදාගන්න. හදාගෙන ඉතින් ඇලෙනවා ඉතින් ගැටෙනවා. ඇලෙනකොට දුක ගැටෙනකොට දුක. ඉතින් ඔය අරුබුදේ තමයි මේ පෙන්වන්නේ මේ විපස්සනා රමටහන් වලින්. තවමත් මේ රූප ධර්ම පිළිබඳ සාකච්ඡාවක අපි මේ යන්නේ කායානුපස්සනයි. කය මූලික කරගෙන රූප ධර්ම ඇසුරෙන් මේ පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ. කය මූලික කරගෙන රූප ධර්ම ඇසුර. කායානුපස්සන. ඉතින් ওই විදියයි. ওই විදියයි. ඉතින් මම හිතනු ධාතු මනසිකාර කමඨහන සෑහෙන ප්‍රමාණයකට අවබෝධ වෙන්නේ නැති කියලා. මේ ධාතු වලින් අවබෝධ කරගන්න ටිකක් දුෂ්කර වෙන්නේ තේජෝ ධාතුව. තේජෝ ධාතුව පඨවි ආපෝ ආයෝ තුනේම පැතිරී තිබෙන එකක්. ඒක අපේ කයට සහ මනසට සම්බන්ධතාවයක් පෙන්වන විශේෂ සම්බන්ධතාවයක්. උත්තේජක ලක්ෂණ. පඨවි වල, ආපෝ වල, වායෝ වල, තේජෝ වල තියෙන උත්තේජක ලක්ෂණ. අපි අර උදාහරණ වශයෙන් කිව්ව ආහාරයේ අපි ආහාරයක් තෝරන්නේ ඒකේ උත්තේජක ලක්ෂණය අනුව. පානයක් තෝරන්නේ උත්තේජක ලක්ෂණය. තේජෝ ධාතුව අනුව තමයි ඒක තෝරන්නේ. තෝරනවා කිව්වම ඒක ප්‍රතික්ෂේප කිරීම හෝ බාර ගැනීම දෙකම අයිති තෝරනවා කිව්වා. ඊළඟට ඇඳුමක් තෝරන්නේ ඇඳුම පටවි. පටවිනේ ඇඳුම කියන්නේ. ඉතින් ඒකේ තේජෝ අනුව තමයි තේජෝ අල්ලගෙන තමයි තෝරන්නේ මේකේ වර්ණේ මොකද්ද හැඩේ මොකද්ද මේකේ තියෙන පහසුව මොකද්ද ඔන්න ඕව අල්ලලා ඇඳුම තෝරන ඇඳුම ප්‍රතික්ෂේප කරන්නේ හෝ බාර ගන්න අපි දන්නවනේ ඇඳුම් තෝරන්න ගියාම තත්ත්වය කොහොමද කියලා පැය ගණන් වරු ගණන් නේ ඒක ඇඳුම අත්තට සැරේ අත ගාලා බලන්න මොකද්ද මේ අත ගාලා බලන්න තේජෝ ධාතුව බලන්න. තේජෝ ධාතුව. මේක වර්ණය කොහොමද? පාට යන එකක්ද? කොහොමනේ අහන්නේ? මේකේ ඩිසයින් එක පරණ එකක්ද අලුත් එකක්ද මොස්තරේ? මොස්තරේ කියන්නේ තේජෝ ධාතුවටයි තියෙන රටාවනේ. රටාව ඔය එක එක දේව භෞතික දේවල් වලට රටා දාන්නේ ඇඳුමට රටාවක් දානවා ඉතින්. පැදුරට රටාවක් දානවා. විලාසිතාව රටාව ඇයි මනස උත්තේජනය කරන්නේ මනස උත්තේජනය කරන්නේ අර රටාවෙන් තමයි ශබ්දවලට අපි දාන රිද්මයක් ඔය නිකම්ම ශබ්දයක් තිබුණාට ඒකේ ඉන්දනයක් නැහැ ශබ්දයට දාන රටාවක් අපි ඒකට කියන රිද්ම් එක කියලා රිද්මේ කියලා ඉතින් රිද්ම රටා ශබ්ද ශබ්ද රිද්මගත කරපුවායින් පස්සේ වින්දනයේ තියෙන. ඔන්න ඉතින් රිද්මය අල්ලගන්න. ශබ්දේ දැන් මේ ශබ්දේ නෙවෙයි ඇත්තටම අල්ලගන්න. ශබ්දේ තේජෝ ධාතුව. ශබ්දයට ඇතුල් කරලා තියෙන අර රිද්මය. රිද්ම එක. ශබ්ද රටාව. නේ? ඉතින් ඒක තමයි ඒක ඒකෙන් වින්දනයක් තියෙනවනේ. ඒකෙන් උත්තේජනය වෙනවා. තේජෝ ධාතුව එතන තියෙන්නේ. උත්තේජක ලක්ෂණ ඉතින් අල්ලගන්න. ඔහොමයි. නාසයට දැනෙන දෙයට ගන්ධයක් ඇතුල් කරනවා. ඉතින් මේ නහයට දැනෙනවනේ. ඉතින් ඕකට සුවඳ ටිකක් කවලා ගන්න. ඉතින් හඳුන් කූරක් පත්තු කරන නැත්නම් පුරියර ටිකක් මූණේ ගානකට දානෝ මොනවද දාන්න ආලේපන ඒවා මේ මූණේ අතුල්ලනවානේ කුඩු වර්ග ආලේපන වර්ග දානෝ වලට මොකද්ද සුවඳ ටිකකුත් දාන මේ සුවඳ දාපු ගමම උත්තේජනේ උනන්දුව වැඩි හරි සුවඳයිනේ මේක කියලා දෙක තුනක් ඉඹලා බලලා වැඩි සුවඳ එක ගන්න ඒ මොකද අර මනස උත්තේජනය කරනවා. එතන කෑවෙත් බෑ, කෑවෙත් නෑ, බිව්වෙත් නෑ, මොකක් කන්නේ සුවඳ අන්න තේජෝ ධාතුවටයි. ඒ කොහොමයි සතර මහා භූත වල හැටි. ඉතින් අපිව තේජෝ ධාතුව හොඳට අවබෝධ කරගන්න ඕන. අපිව තේජෝ ධාතුව පස්සේ තමයි පන්නන්නේ. ගාක්ම ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ තේජෝ ධාතුවට. ඉතින් මේ රූප ධර්ම ගැන මේ සාකච්ඡාව යන්නේ මේ කායානුපස්සනානේ. මහා සතිපට්ඨාන දේශනාව අපි මේ මූලික මාර්ගෝපදේශනයේ හැටියට තියාගෙන මේ සාකච්ඡාව කරා. ඉතින් ඒකේ ඔය විපස්සනා කමටහන් මේ කතා කරා. විපස්සනා කමටහන් වල දෙවෙනි කමටහන් ධාතු මනසිකාරය. ඉතින් මේවා ධාතු විදිහට දැක්කනම් ඌට අපි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැහැ. මේ සතර මහා ධාතු. එච්චර. සතර මහා පටවි පටවි පටවි විදිහටම තේරුම් අරන් පටවි විදිහටම පිළි අරගෙන පටවි විදිහටම පාවිච්චි කරන එච්චර. ආපෝ ආයෝ තේජෝත් එච්චර. මඤ්ඤණා කරන්නේ නැහැ මඤ්ඤණා. මඤ්ඤණා කියලා කියන්නේ ඔය සම්මා මේසෝ අමස්මි ඒසෝ මේ අත්තාති. මේක මේ මමයේ මාගේ මට ඕන හැටියට පවතින ඔය නිත්‍ය ආත්මයේ සුඛය කියලා අර අවිද්‍යාව දාගන්න. අවිද්‍යාව දාගන්න ඕනේ. අවිද්‍යාව දාගත්ත ගමන්ම ගැටලුව පටන් ගන්නවා. අවිද්‍යාව පත්‍ය සංකාරානේ. ඉතින් මේ සතර මහා භූත සංකාර කරගන්න ඕනේ. සතර මහා භූත සතර මහා භූත විදිහටම තේරුම් ගත්තා, පිළිගත්තා. ඒ විදිහටම පාවිච්චි කරනවා. අතරමහා බෝධ භාවිතා කරන්න කිසි තහනමක් නැහැ නේ බුදුදහම. එහෙම තහනමක් නැහැ කොහෙවත්. ඉතින් සමහර ඌවට තහංචි දාගෙන ඉතින් හිතයට බුද්ධාමි සතරමහා භූත භාවිතා කරන්න කොහෙවත් තහංචි දාලා නැහැ. පාඨවි ආපෝ ආයෝ තේජෝ. ඒවා භාවිතා කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට. භාවිතා කරගත්තා. හැබැයි ඕයි තියෙන ගති ගුණ ලක්ෂණ ස්වરૂප ස්වභාව වලට මුලා වෙන්න එපා. මෝඩ වෙන්න එපා. උපාදාන වෙන්න එපා කියන එක බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නේ අපිට. ඔය අපිට හමු වෙන මූලපරියාය දේශනාවෙම මේකෙදි හුඟක් වැදගත් වෙනවා. ධාතු මනස්කාරයෙන් පස්සේ අපිට ඕන නම් මූලපරියාය දේශනාව ඩිංගක් සාකච්ඡා කරන්නත් පුළුවන්. ඉඩ අවස්ථාව තිබුණා. මේ ඉතින් අපි උත්සාහ කරලා බලමු එහෙම වුණොත් ඉදිරි අවස්ථාවකට එහෙමත් බලන්න හොඳයි. මම කැමතියි මගේ මූලික පැහැදිලි කිරීම උතනින් නතර කරන්න. අපේ ධම්ම මණ්ඩපේ ඉන්න ධම් සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට අපේ ස්වාමීන් වහන්සේලා මේ වහන්සේලා අපේ අනිකුත් යෝගී ගිහියැත්තෝ හැම දිනාටම අපි ගෞරවයෙන් ආරාධනා කරනවා අප මේ සාකච්ඡා කරගෙන යන මේ විපස්සනා කමටහන් ගැන යමක් පැහැදිලි කරන්න නැත්නම් ගැටලු තියෙනවා නම් විමසන්න මේ භාවනාවේ Tamanට ඇති වෙලා තියෙන ගැටලු හෝ නැත්නම් වෙනත් හැම කිසි ගතිගුණ ඒවා අදහස් ඉදිරිපත් කරන්න ගැටලු ඉදිරිපත් කරන්න ඒ වගේම තව යමක් එකතු කරන්න අපි එහෙනම් මෙතෙන් සිට ඒ සඳහා අවස්ථාව සලසනවා සීල දෙනාටම. ස්වාමීන් වහන්සේ ඔව් මේ සත්තර සතිපට්ඨාන දෙක භාවනාව ප්‍රඥ කිරීමෙන් ඒ මල්ල ලිහා බැලීමෙන් මේ මේ ස්කන්ධ ධාතු ආයතන සමුදේ නිරෝධයේ දැක ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ දැකීමට දැකීමෙන්ම දර්ශන දර්ශන විසුද්ධියට හේතු වෙනවා නේද කියලා. ඔව් හරි. ටිකක් මේ ප්‍රවීණ යෝගියන්ගේ අදහස්. ඉතින් හරි. මේ සතර සතිපට්ඨානයේ ඇතුලේ අපිට ගොනු කරලා තියෙන්නේ නාමයි රූපයි. දැන් කායානුපස්සනාවේ ගොනු කරලා තියෙන්නේ කායානුපස්සනාවේදී අවධානයට ගන්නේ රූප. රූප ධර්ම, රූපස්කන්ධේ, රූපකාය. රූප පිළිබඳ යථාබෝධයේ කායානුපස්සනාවේදී ඇති කරගන්න. ඊළඟට වේදනා, චිත්ත වලදී ප්‍රධාන වශයෙන් වේදනානුපස්සනා, චිත්තානුපස්සනා වලදී ප්‍රධාන වශයෙන් නාම පැත්තට යොමු වෙනවා. ධම්මානුපස්සනාවේදී පොදුවේ සියලු නාම රූප ධර්ම පිළිබඳව යථාබෝධය ඇති කරගන්න. එතකොට එහෙම ඇති වුණායින් පස්සේ ඔය කියපු විදිහට යථා ස්වභාවය ඇති වෙලා මේ මේ නාම රූප මල්ල තමයි ඔය <laughs> ලියලා බලන්නේ. වෙන දෙයක් ඔබතුමී කිව්වා වචනය අනුව මේ ලිහලා බලන්නේ සතර සතිපට්ඨානය ඇතුලේ මේ නාම රූප මල්ල. ඉතින් ඕක ලිහලා බලන්නේ බුදුරජාණන් වහන්සේ. ඔතෙන් දිහරි ලස්සන උපමාවකුත් කියනවනේ මේ මම ඒක කිව්වේ නෑ මේ මේකෙදි කියනවනේ මේ පටිපූල මනසිකාරයේදී අර උපමාවක් කියන මල්ල ලියන කතාවක් කියනෝනේ. සෙය්‍යතා අපි බික්කවේ උබතෝ මුඛා පුතෝලි පූරා දෙපැත්තෙන්ම ගැට බැඳපු මල්ලක් වගේ විවිධ දේවල් මේ මේ මේකේ පුරවලා තියෙනවා නානා විහිතස්ස ධඤ්ඤස්ස මේ රූපකය ගැන කියන්නේ. ඒ යටි ඉඳන් සාලීනම් වීහීනම් මුග්ගානම් මාසානම් තිලානම් තණ්ඩුලානම්. ඔය විහාල් මුං ඇට ආදී දේවල් පුරවලා තියෙනවා අල්ලක් වගේ. ඉතින් තමේන චක්කුමා පුරිසෝ මුං චිත්තපච්ච වෙක්කේය. මෙතන චක්කුමා කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ ප්‍රඥා ඇහැ තියෙන මිනිස්සෙක් මේක කට ලියලා එළියට හැලපුවාම යාට තේරෙනවා මේ ශාලී මේ වී මේ මුග්ගයි මේ මාසයි මේ තලා මේ දඬුලත් ඒව මේව කෝ බික්කු ඉම මේව ගායන් උද්දම් පාද තලා දෝකේස මත්තක තචපරියන්තම් පූරන් නානප්පකාරස අසුතිනෝ පච්ච වෙක්කති කියලා අර එතෙන්දිත් ඔය උපමාව කිව්වා ඉතින් මේ හරි ඉතින් මේ නාම රූප මල්ල තමයි ලිහලා බලන්නේ ඕක ලිහලා බැලුවේ නැතොත් අපි ওই නාම රූප මල්ලට රැවටෙන. උපාදාන අවිද්‍යාව තියෙනකන් නාම රූප මල්ල ගැන ඉතින් ඕකට තණ්හා මාන දික්ටි ඇති කරගෙන ඉතින් ඒක නිසා ඒක ලිහලා බලපුවාම නාම රූප මල්ල ලිහලා බැලීම තමයි මේ සතර සතිපට්ඨානයෙන් කරන්නේ. ඒක කරපුවාම යෝගියට ඒ ආර්ය ශාවකයාට මේ ගැඹුරු අවබෝධය ඇති වෙනවා. ඇති වෙලා අර විද්‍යාව පහළ වෙනවා. ඒ කියන්නේ නාම රූප ධර්ම පිළිබඳ යථාභෝධය ඇති වෙනවා. ඒක හරි. ඒක තමයි එතන සිදුවෙන දේ. ඔව්. මට හිතුණා මම මේ වෙලාවේ මා ලබා ගන්නා යම් අධ්‍යක්ීමකුත් මේ කායනුපස්සනාව සම්බන්ධයෙන් බෙදා හදා ගන්න කියලා. ඔව්. මම ඔබ වහන්සේගෙන් මම මේ උපදේශ ලබා ගන්න අරගෙන දැන් මාසයක් පමණ වෙනවා. එතකොට වහන්සේගේ උපදේශ පරිදි මම භාවනාවේදී යෙදෙනකොට මට දැන් දැනෙනවා මගේ ශරීරයේ යම් සිසිලසක් ලැබෙනවා ඒක මගේ ශරීරයේ පුරාම විසිරී යනවා ඒ සිසිලසත් එක්ක මට දැනෙන්නේ යම් කිසි සහනයක් එතකොට ස්වාමීන් වහන්සේ මේ ගැන මට තවත් පහදලා දීමක් කරන්න පුළුවන්ද? ඔව් ඒ දැන් ශරීරයේ ඇතිවෙන පහසුව සහනය විවේකී බව සංහිඳියාව වගේ අපි වචන ඔකට පාවිච්චි කරන්න පුළුවන්. ඒකට පාලියෙන් කියන්නේ පස්සද්දි කියලා. කාය පස්සද්දි කියලා කියනවා. ඔය පස්සද්දි අපේ දෙකට දෙතෑවරව කියන දේශනා කරන බුදුරජාණන් වහන්සේ චිත්ත පස්සද්දි කාය පස්සද්දි කියන. ඔය පස්සම්බය කියන වචනේ ඉන්නේ ඒකමයි. පස්සම්බයං කාය සංකාරා. ඒ කියන්නේ කාය පස්සද්ධිය. දැන් අපි මේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා සිහිය එහෙම දියුණු වෙලා සිහිය දියුණු වෙනකොට අපිට මේකේ යථා ස්වභාවය වැටහෙනවා. අවධානය නිසා අවබෝධය එනවා. ඉතින් අවබෝධය එනකොට එනකොට අර කලින් අපේ හිතේ තිබිච්ච අර කලබල ගතිය රණ්ඩුව මේ ඒක බොහොම නිවිල යනවා. එතකොට ඔය හිතේ රණ්ඩුව නිවෙනකොට කයේ රණ්ඩුවත් නිවේ. එතකොට කය තැම්පත් වීම කාය පස්සද්ධියක් වෙනවා. තැම්පත් බවක් වෙනවා නිකන් නිවිල යනවා. කයෙත් ලොකු වෙනසක් අපිට දකින්න පුළුවන්. ඒක අර මානසිකව ඇති වෙන අවබෝධයයි අවධානයයි කෙලෙස් ගෙවී යාමයි එක්ක එක්ක සිදුවෙන දෙයක්. මොකද මේ නාම රූප කියන්නේ එකිනෙකට සම්බන්ධ දෙයක්. දෙයක්. එකක් මේ දෙක වෙන වෙනම තියෙන එකක් නෙමෙයි. මිනිස්යන්ගේ මිනිස් ශරීරයක් ගත්තාම මිනිස් මිනිස් ජීවිතය ගත්තාම අපේ රූප කායයි නාම කායයි එකට බැඳිලා තියෙනවා. අපි සරලව කියමු හිතයි කයයි කියලා. මේ හිත කලබල වෙලාවට ශරීරය දිහා බලන්නකො ශරීරයත් කලබලයි. හිත සංසුන් වෙලාවට ශරීරයත් සංසුන්. දැන් හිතේ රාගයක් ආවොත් ශරීරයේ தත්ත්වය බලන්නකෝ ඒ වෙලාවට මොකද්ද කියලා. අපි භාවනාව කරන්න ඕන අන්න ඒ වගේ වෙලාවල් වලට තමයි. හිතේ රාගයක් ආවොත් ශරීරයේ தත්ත්වය මොකක්ද? ශරීරය ඇවිස්සිලා. හිතේ දේශයක් ආවොත් ශරීරයේ තැම්පත්ද? ශරීරය ඇවිස්සිලා. ඒ කලබලයි. දෙහිස කරයි. හැබැයි හිත විරාගී වෙනකොට හිත වීත දෝෂී වෙනකොට ශාරීරියේ තත්ත්වෙම ගන්න. ශාරීරියත් තැම්පත් වෙන. ශාරීරියත් සංහිඳෙන. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කර වචනේ සීති භූතෝස්මි නිබ්බුතෝ කියන. සිසිල්ල. ඉතින් ඕක මේ සමහර අය භාවනාවේ ආධුනික කාලේ හිතන ලෙඩක් වද්ද කියලා මේ. එනද මේ බොහොම මේ තදට දැනෙන ශරීරය දැන් දැනෙන්නේ නැහැ සමහර වෙලාවට. බොහොම නිවිල සිසිල් වෙලා තියෙනකොට තැම්පත් වෙලා තියෙනකොට සමහරව ඉතින් ඕක තේරුම් ගත්තේ නැතොත් බය වෙනවා. ලෙඩක් වද්ද දන්නේ නැහැ කියලා චෙක් කරගන්න වෙනවා කියලා. මේ භාවනා කරන්න පටන් ගත්තයින් පස්සේ ශරීරේ තැම්පත් වෙනවා. ඕකට කියන්නේ කාය පස්සද්ධි කියලා. පස්සද්ධි. ඕක එනවා ඔය මුල් ගුණාංග තුනෙන් පස්සේ. සති ධම්මයේ විරිය පීති පස්සද්දි. ඔය බොජ්ජංග ධර්මවල පස්වෙනියට ගෝක කියන්නේ ඒකයි. සති ධම්මයේ විරිය කියන කියන කුසලතා වැඩෙන්න වැඩෙන්න සිහියයි ධර්මාබෝධයයි දෙකත් එක්කම අර කෙලෙස් ගෙවෙනවා. කෙලෙස් ගෙවා දමනවා. එක පැත්තකින් ගෙවි යනවා. එතකොට මානසිකව ඇති වෙන පීති. ප්‍රීති කියන්නේ උඩ පැනලා දඟලන ගතිය නෙමෙයි. ඒක සන්තුෂ්ටිනේ. ප්‍රීති කියන්නේ මනසේ ලොකු සංහිඳියාවක් ඇති ප්‍රීති එක්ක පස්සද්ධිය එනවා. විශේෂයෙන් එතන අදහස් කරන්නේ කාය පස්සද්ධිය. ශරීරයේ යම්කිසි තැම්පත් බවක්, නියුණු බවක්, සැනසුණු බවක් තියෙන. වෙන දෙයක් නෙමෙයි සමහර විට ශාරීරික අවශ්‍යතාව පවා ගාව කඩු වෙලා යන. දැන් උදාහරණයක් ගත්තොත් කෑම ගොඩක් ඕනේ නැති වෙනකොට. මොකද මේ ශරීරය දැන් නිවිල දැනසලා තියෙන මේක වේගෙන් වැඩ කරන්නේ නැහැ. ඒ එවැනි අවශ්‍යතා නැතුව යන. ඉතින් එතකොට මේ සමහරු බය වෙනවා අප්පා මොකද ඔය ඩිංගක් ගන්න. මේ ඉතින් කෑම වැඩියෙන් කන්න මොකක් හරි බේතක් ගන්න ඊට පස්සේ. නෑ මේ කෑම අවශ්‍ය නෑ. මේක හරියට උදාහරණයකින් කියන්නේ දැන් අපි කියන්නේ වාහනයක් දුවනකොටනේ දුවනෝනන්නේ ඉන්ධනෝන. නැත්නම් වාහනයක් ස්ටාර්ට් කරලා නිකන් තියනෝනම් ගොඩක් ඉන්ධනෝන නැහැ. මේක ගියර් මාරු කරලා ඇක්සලරේටර් පාගලා දුවනවා නම් තමයි ගොඩක් ඉන්ධන හපයන්න ඕනේ. නැත්නම් ඔය ස්ටාර්ට් එකේ තියෙනවනම් ස්ටාර්ට් එකේ තියෙන විතරයි. ගොඩාක් ඉන්ධන අවශ්‍ය නැහැ. ඒ වගේ අපේ අර මනසෙන් දැන් මේක පොළඹවන්නේ නැහැ. ඒක නිසා කය දුවන්නේ දැන් ගොඩක්. මේකට ගොඩක් ඉන්දන ඕනේ. ඉතින් කෑමත් හුඟක් සමහර වෙලාවට ඉතර අවශ්‍ය නැති වෙනත් කායික අවශ්‍යතා පව අඩු වෙලා ලිංගික අවශ්‍යතා ඒවා මේවා අඩු වෙලා යනවා. ඒ ඒ රාගයේ තියෙනවා නම් ඒකේ ඉන්නේ දේශයේ තියෙනවා නම් ඒකෙන් ඒ වගේ තියෙනවා ඒව පව ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඉතින් සමහර හිතන ඕවා නිකන් මේ ශාරීරික අසනීපයක්වත් හැදීගෙන එනවදෝ කියලා. නෑ ඕකට කියන්නේ කාය පස්සද්ධි කියලා. හැබැයි යෝගයේ කේක හොඳින් තේරුම් ගන්න ඕන ඒ වගේම අත්විඳින්න ඕන. ඒක අත්විඳින්නේ කයට සිත යොමු කිරීමෙන්. කය ගැන සතිමත් වීමෙන්. සහ කයේ పూర్ව தත්ත්වය සහ වර්තමාන தත්ත්වය සංසන්දනය කිරීමෙන්. එතකොට යෝගියට දැනෙන මේක ගැටලුවක් නෙමෙයි. හිතේ ඇතිවෙච්ච සංහිඳියාව, වෙනස, තැම්පත් බව, පිරිසිදු බව, නිකලෙස් බව ශරීරයට කාන්දු වීමක්. නාමකායේ වෙනස රූපකායට කාන්දු වීමක් මෙතන තියෙනවා. ඉතින් හොඳ දෙයක්. නිවිලා ඉන්නේ, සිසිල් වෙලා ඉන්නේ. හොඳයි. මේක ධර්ම මාර්ගයේදී අත්විඳින දෙයක්. ඒක හොඳයි අනිත් පැත්ත එක්ක බෙදා හදාගන්න ගේම. අනිත් පැත්තන්ටත් එවැනි අත්දැකීම් ඇති. මේ ධර්ම මාර්ගය නැත්තො අනිවාර්යෙන් නිවෙන සැනසෙ නැත්තො. ආයි ඒක කිසිම සැකයක් නැහැ. අපි කිසිසේත් මේව සැක කරන්නේ නැහැ. මොකද අපි අත්දැකීම තුල මේවා තියෙනවානේ. ඒකයි ස්වභාවය. හොඳයි. එහෙම දෙයක් ඒක. කොහොම පින් සංහන්ස එසේම ඔබ වහන්සේට සාමත් කටත් මට මේ ගැන මට පෙන්වනවට බොහොම පින් මාව මේ ධම් සදහම් හමුවට අඳුනා දුන් අරුණිටත් ආන්ටි ලාලනිටත් ඒ පින්ම ලැබෙන්න ඕනේ ආ ඒ කල්යාණ මිත්‍රයෝ ගැන සඳහන් කරන්නේ හොඳයි <laughs> හොඳයි අපි එහෙමනම් දහම් හමුව හිමා කරන්න කැමතියි අද සාකච්ඡාව ටිකක් සාරාංශ කරලා අද අපි අවධානය යොමු කළේ ධාතු මනසිකාර කොටසටයි එතකොට මේ මේ දැන් යන්නේ රූප රූප ධර්ම රූපකාය රූපක්ඛන්ධ රූප ධර්ම ආදී වශයෙන් රූප පැත්තයි මේ කායානුපස්සනාවේදී අවධානය යොමු කරන්නේ. තවත් කමඨහනක් තියෙනවා නව සීවතික කියලා. සීවතික මනසිකාර කියලා කමඨහනක් තියෙනවා. කායානුපස්සනාව ඒකත් අපි ඉදිරි හමුවකදී කතා බහ කරනවා. ඉතින් ධාතු වශයෙන් දැකීම මේ රූප ධර්ම විවිධ විදිහට පෙනී සිටිනවා. රූප ධර්ම වල හැටි ද්‍රව්‍ය භාණ්ඩ වස්තු හැටියට, සත්වය පුද්ගලිය හැටියට, ගහකොළ හැටියට, අවවැස්ස හොළඟ විදියට, කාලගුණ දේශගුණ හැටියට, වර්ණ ගන්ධ රස ගුණ විදියට නොඑක් විදියට මේ පෙනී සිටින්නේ රූප ධර්මමයි. ඉතින් රූප ධර්ම වල පෙනී සිටීම පෙනී විවිධාකාර වූ පෙනී සිටීමට බුදුරජාණන් වහන්සේ නානත්ත කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. නානත්ත නැත්නම් විචිත්‍ර විචිත්‍ර කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. විවිධ පෙනී සිටින් තියෙන. ඉතින් ඒ විවිධ පෙනී සිටීම් ඇතුලේ අන්තිමට බලපුවාම ඉන්නේ හතර දෙන. අර නිකන් වේදිකාවක නළුව හතර දෙනෙක් විтин විට තිරේ පිටිපස්සට ගිහිල්ලා විවිධ විදියට ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා අලුත් අලුත් ජවනිකා පෙන්වන්න වගේ මේ පඨවි ආපෝ ආයෝ තේජෝ කියන මේ සතර මහා භූත එක එක විදිහේ ජවනිකා එක එක විදිහේ රඟපෑම් කරනවා. ඉතින් මේ අවබෝධය නැති කෙනා මේ රඟපෑමට මුලා වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ නිසා අපිට පෙන්වන්නේ අපිට හොඳට මේක මෙනෙහි කරලා මානසිකාර කරලා ධාතු වශයෙන් මානසිකාර කරලා බලපුවාම අපිට වැටහෙනවා තේරෙනවා මෙතන තියෙන්නේ සතර මහා භූතය. හැබැයි සතර මහා භූතත් නිට්ටය නෑ. නිට්ටය සංඥාවෙන් ගන්න යා. පටවි පටවින් මඤ්ඤණා කරන්නේ ඒක. ඒකත් අනිත්‍යයි අනාත්මයි. ඒ විදිහටමයි දකින්නේ. ඉතින් එතකොට අපිට මේ නළුව හතර දෙනා ගැන ප්‍රශ්නයක් නැහැ. මේ නළුව හතර දෙනා විටින් විට එකතු වෙලා පෙන්නන මේ නාට්‍ය පෙනී සිටීම් ජවනිකා ඒව ගැන ප්‍රශ්නයක් නැහැ. ඕවට ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්නේ නැතුව හරි අපූර්වට සතර මහා බෝතත් මේ ඕනම භෞතික දෙයක් එක්ක අපිට කටයුතු කරන්න පුළුවන්. භෞතික දේවල් කොච්චර වෙනස් වෙවි එනවද බලන්න. මේ මානව නිර්මාණම බලපුවාම පුදුම විදිහේ දේවල් මිනිස්සු මේ සතර මහා භූත ගොනු කර කර කර කර අලුත් අලුත් දේවල් හදනවානේ. ඒකද මේ මිනිස්යාගේ තියෙන එක්තරා ඉතින් ස්වභාවයක්. ඉතින් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් නැහැ. මොකද අපි දන්නෝ කොහෙන් කොයි විදියට ආවත් ওই හතර දෙනා තමයි ඉන්නේ. ඊ හතර දෙනා තමයි මේ රංගපෑම කරන්නේ. ඉතින් ඔය අවබෝධයයි එතන තියෙන්නේ. ඉතින් ඔය ඔය කමටහනින් වුණත් රූප ධර්ම පිළිබඳව තියෙන තණ්හා මාන දිට්ඨිය අයින් කරලා උපාදානය අයින් කරන්න පුළුවන්. එක කමටහනකින් වුණත් පුළුවන්. කෙනෙකුට සමහර විට පටිකූල මානසිකාරයෙන් මේ වැඩේ ඉවර වෙන්න පුළුවන්. ඒක ඉවර නොවේ කියලා හිතලා තමයි පුණජ වරන් කියලා තවත් කමටහනක් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ධාතු මානසිකාරය. මේ සමාහිත ධාතු මානසිකාරයේ මේ ඇතේ. හන්ද මට නම් මගේ ජීවිතයේ මේ රූප ධර්ම පිළිබඳ ගැටලුව ඉවර වුණේ ධාතු මනසිකාරය. මම සතර මහා ධාතු වලින් එහාට ගන්න කිසිම රූප ධර්මයක්. සම්මුතික වශයෙන් ඒ වටතින් අනිත් අය කියන කරන කියන දේවල් ගැන මමත් ඉතින් එහෙම කියනවා. ලස්සනයි කිව්වොත් මමත් ඉතින් ලස්සනයි කියන ඉතින් ඔකට රණ්ඩු කරන්න දෙයක් නැහැ. නැත්තම් වෙන රණ්ඩුවක් පටන් ගන්නවා. නමුත් මම දන්නවා ලස්සනයි කියන එකේ තියෙන හතර මහා භූතවල එක්තරා ගොනුවක්. මේ හතර දෙනාගේ එක්තරා රංගපෑමක් ලක්ෂණයි කියන්නේ. කැතයි. ඉතින් කැතයි කියන්නේ කැත නම් කැතයි. කැතයි කියන්න ඕන නම් ඉතින් කවුරු හරි කියනවනේ ඉතින් මමක් කියන. ඒ වුණාට මම දන්නවා මේ සතර මහා භූතවල තව ජවනිකාවක් කැතයි කියලා. ඉතින් ඒක නිසා රූප ධර්මවල අර්බුදේ උතනින්ම ලිහිනවා ඇත්තට. ඔය අවිද්‍යාව විශේෂයෙන් රූප ධර්ම පිළිබඳව තියෙන මේ දැඩි අවිද්‍යාව. තදා විද්‍යාව. ඉතින් ඒක ලිහුනම බොහෝ ගැටලු ඉවරයි. රූප ධර්ම මල්ල ලිහලා බලන්න. අර මල්ලේ උපමාවකුත් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ ඒකම. අර අපේ යෝගී කෙනෙක් මතක් කළේ. ඒක ලිහන එක තමයි මේ විදර්ශනාවෙන් කරන්නේ. හැබැයි සමහර අය ලිහිල්ලට කැමති නැහැ. කැමති නැහැ. බය වෙනවා, තැති ගන්න. පුදුම වෙනවා. එපා කියලා. ඕවා කොහොම නෙමෙයි මල්ල බැඳලා තියන්න, ඕවා පෙන්වන්න එපා. කට වහලා තියන්න. ඕකේ ඇත්ත తත්ත්වය පෙන්වන්නට කැමති. හේතු දෙකක් තියෙන එකක් තමයි මේ තණ්හාව, අනිත් එක මේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ ඉතින් ඔය සාමාන්‍යයෙන් රූප ධර්ම පිළිබඳ ව්‍යාපෘති ව්‍යාපාර කරන අය ඔය මල්ල ලිහනවට කැමති නැහැ. මම ඉතින් ඔය වැඩි විස්තර කියන්න ඕනේ නැහැ. අපි දන්නවා ওই රූප ධර්ම වල යථා ස්වභාවය පෙන්වනවට කැමති නැහැ. විලාසිතා ශේත්‍රය, වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ ශේත්‍රය. ඔය නොයේ ශේත්‍ර තියෙනවා මේ රූප ධර්ම වහලා තියන්නේ. වහලා ඒවයෙන් සෑහෙන හම්බ කරගන්න. ලිහුව ගමන්ම මේ ව්‍යාපාර ඔක්කොම බංකොලොත් වෙනවා, බකල් වෙනවා. ඒක නිසා කැමති නැහැ. අපි ඒව තේරුම් අරන් ඉන්න ඕන. ඒ රූප ධර්ම අල්ලගෙන ව්‍යාපාර කරන අය ගැන අපි ඉතින් උපේක්ෂා වෙලා අපි මේක දන්නවා. අපි වට අහු වෙන්නේ නැතුව අපි වයෙන් කෙලෙස් හදාගන්න නැතුව කටයුතු කරමු. අනිශ්චිතෝච විහෙරති නච කිංච උපාදීයති කියලා මේ කමඨහන් හැම එකේම අග දේශනා කරන්නේ ඒක. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී බහිද්ධා වා කායේ කායානුපස්සී අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විදිහට මේක දැකලා අවබෝධ කරගෙන අනිශ්චිත වෙනවා. උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජාන. සිහි නුවණ තියෙන උපේක්ෂාවෙන් ඉන්නේ. අපි දන්නවා මේ රූප ධර්ම මේ නළුවන්ගේ මේ නළුව හතර දෙනාගේ වැඩ. ඉතින් ඔකට රැවටිච්ච අය ඔය ජවනිකා අල්ලගෙන ඔය නළුවන්ගේ පෙනී සිටීම් අල්ලගෙන කරන දේවල් අපිට ෂෝක් එකට පේනවා. මොකද්ද මේ වෙන්නේ කියලා. හතර මහා භූත නළුව හතර දෙනා. ඒක ඔය අවබෝධය ආවයින් පස්සේ රූප ධර්ම පිළිබඳ ගැටලුව ඉවර වෙනවා. රූප උපාදානයේ අවසන් වෙනවා. කායන් පස්සනාව කරපුවා. කමක් නැහැ අපි තවදුරටත් සූත්‍රයේ තියෙන නිසා ඉදිරි කමටහනක් කතා කරමු ඊළඟට හමු වෙන දවසේ. දැන් හැම දිනම දන්නවා අපි දිනක් හැර දිනක මුණ ගැහෙන්නේ. ඉතින් අද 19 වෙනිදා ඒ අනුව අපි 20 වෙනිදා නෙමෙයි මුණ ගැහෙන්නේ 21 වෙනිදා. ඉරිදාවේ. හොඳයි ඒ කාරණෙත් මතක් කරමින් අද දවසේ සදාම් හමුව මෙසේ නිමා කරනවා වෙනදා වගේම සදාම් හමුවට සහභාගී වුණු පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ආදී සියලු දෙනාම අපි තාම කරුණාවෙන් ගෞරවයෙන් මතක් කරනවා හැම දිනාගේම කාරුණික සහභාගීත්වයේ දායකත්වයේ කල්යාණ මිත්‍රත්වයෙන් සීකරමින් මේ ඇති කරගන්නා වූ අවබෝධය විශේෂයෙන් රූප ධර්ම පිළිබඳව ඇති කරගන්නා වූ මේ විදර්ශනාත්මක අවබෝධයේ දැක්ම තුලින් රූප ධර්ම පිළිබඳ තියෙන සියලු ඇලීම් ගැටීම් මුලාවීම් දුරු කරලා නැත්නම් රූපස්කන්ධයේ කෙරෙහි තියෙන උපාදානය දුරු කරගන්නට සියලු දෙනාටම උපකාරයක් වේවා අත්ලක් වේවා ඒ තුලින් සියලු ක්ලේශ ධර්මයන් දුරු කිරීමෙන් ලබන නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් පරමාර්ථයෙන් යුතුව අද අපේ සදාම් හමවත් මෙසේ නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි Thank you.